ඒ සියලු දෙනාටම තිරුවන් සරණයි අපි පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න ගැත්තු නැහැ. කොයි කමිටු ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරා. අවසරහතුනි. හාමුදුරනේ තමන්ගේ ජීවිතයට ඊටාම ළඟින් සිටි කෙනෙක් කලකදී වංචාකාරී ජීවිතයක් ගත කිරීම නිසා එම පුද්ගලයා ඊටාම අප්‍රසන්න වෙනවා. නමුත් ජීවිතයෙන් අයින් කිරීමටත් බෑ. වෙනත් කැපකිරීම නිසා නිතර දකින මෙම පුද්ගලයා කෙරෙහි ඇතිවන තරහ පිළිකුල නැති කරගෙන එම පුද්ගලයන් සමග ජීවත් වීමට හිත හදාගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මේක ඉතින් සාමාන්‍ය සමාජශීලී ජීවිතය ගත කරනකොට කාටවත් බේරෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍ය සරල උපමානයක් ගන්න පුළුවන් දුක එන්නේ තමන් ප්‍රේම කරපු අයගෙන් විතරයි. එච්චරයි. ඒ නිසා කාට හරි වැඩිපුර මම මේ මාගේ කියලා වැඩි සෙනෙහසක් තිබුණා නම් ඉතින් ඒකෙන් තමයි දුක එන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කෙසේ නමුත් අපිට ජීවත් වෙන්න බෑ සමාජයක් නැතුව අපි ශිෂ්ට මිනිස්සු නිසා සමාජශීලී කට්ටිය නිසා නිසා කවුරුත් එක්ක වගේ වැඩි වචනයකට යන්නේ නැතුව සාමාන්‍ය විදිහට ගත කරන්න ගියා ජීවිතය හරි ඒකාකාරයි. ඉතින් ඒ නිසා අපි එක්කෙනෙක් දෙන්නෙක් තියාගෙන ස්පෙෂල් රෙෆරන්ස් වලට ඒගොල්ලන්ගෙන් තමයි ඔය වැඩි දුක එන්නේ. ඒක නිසා මේ ඇඩි වචනයක් නැතුව ගත කරන එක තමයි පුරුදු කරගන්න තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. මොකද හරි ඒකාකාරී. ඒතර ජීවිතයේ උම්මලකට නැති මහලුවක් කරනවා. පතෝලොද්දක් කරනවා වගේ. ඉතින් උම්මලකට කැල්ලක් දෙයක් දාගත්තාම ඕකෙන් තමයි ලෙඩේ. ඒක වැඩි සෙනේ දබරටයි මහ වැස්ස උලඟටයි කියලා මහ උලඟ වැස්සටයි කියලා කතාවක් තියෙනවානේ. එනිසා හොඳට මතක තියාගන්න දැනට වැඩි සෙනේ තියෙන කටියට කියලා තියන්නේ. කතා කරලා කනට රාසර කතා කරලා තියෙන දේ දැනගෙන හොඳගෙන හරි මෙතනින් තමයි කවදා හරි දුක එන්නේ. ආයේ කතා කරන දෙයක්. ඉතින් ඒ නිසා ඒක කියනට හරි අමාරුයි. ඒක නිසා මේ බුදුජානක වහන්සේගේ සාමාන්‍ය සරල ජීවිතය සඳහා සමාජ ජීවිතය සඳහා හුදකලාව පුළුවන් තරම් තියාගන්න කියලා. උදකලා වුණොත් මේ කට්ටිය කියනවා එහෙම ඇලි ගලි වාසය කරන කට්ටිය කියනවා මේ සමාජයේ ඉන්න බැරි එහෙම නැත්නම් මේ සමාජශීලී නැති පසුබාන ජීවිත ඕක බැරිකමට කරන දෙයක් කියලා. බැරිකම නෙවෙයි ඉතින් සමාජශීලී ජීවිතයේ අවසානයේ අතන තමයි තියෙන්නේ. ඒ නිසා මේක එක්කෙනෙකුට වෙච්ච දෙයක් කියලා හිතන්න එපා. කාටත් සිදුවෙන දේ තමන්ට වැඩියෙන්ම දුක එන්නේ වැඩියෙන්ම ආදරය කරපු තැනකින්. ඒක හරි මේ සාමාන්‍ය සමාජයේ පවතින ධර්මත් එක්ක ගොඩාක් විරසක වෙන ගතියක් වගේ පේන්න තියෙනවා. ඒ නිසා සර්වචන්නාංශිත ඒ කාලේ දොස් කියලා තියෙනවා මේ දේශනා කරන ධර්මයේ සමාජශීලී නැහැ. එහෙම නැත්නම් පසුබාහන ගතියකට විස්තර කරලා තියෙන කියලා. ඉතින් සර්වචන්නාංශිකේ දේශනා ඇත්තටම පුද්ගලයෙකුට තමයි දේශනා කරලා තියෙන්නේ එක්කෙනෙක්ගේ නිවන සඳහා. නමුත් ආචාර ධර්ම එහෙම නැත්නම් සීලාචාර ධර්ම අතහැරලා නෙවෙයි නිවන දේශනා කළා. ඒ නිසා ඒක පැවැත්වීමේදී භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්න ඕනේ විශේෂයෙන් භාවනා කරන කෙනෙක් නම් ඉස්සරහට යනකොට ජීවිතේ කොහොමඩක්වත් නැතුව බැරි කෙනෙක් ඉන්න බෑ. ඇත්තටම හොඳ මැනේජ්මන්ට් එකකටත් ඒක බෑ. මැනේජ්මන්ට් එක හොඳ නම් ඕන කෙනෙක් නැති වුණොත් ඊගා රිප්ලේස්මන්ට් එක දැනගන්න ඕනේ. ඒක මැනේජ් කරන්නත් බෑ. භාවනා ජීවිතය දැනගන්න ඕනේ මොනම එකක්වත් නැතුව බැරි කමකටපත් වෙලා තියෙනවනම් ඒක වහල්කමක්. එතනෙම තමයි දුක එන්නේ. ඒක නිසා මෙවුවා කර්ම ශක්තිය ගොඩාක් කලකට ක්‍රියාත්මක වෙන්නේ. ඒක නා තමයි අපුලයි කරන දෙයක් නැහැ උදේ හවස දකින්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ වගේ වෙනකොට ඇසත්තේ නමුත් අන්ධෙක් වාගේ එතකොට කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ නාසය දිව ශරීරයේ තිබුණට මූඩෙක් වාගේ මොඩේ මොඩේක් වගේ මැරිච්ච කෙනෙක් වගේ ජීවත් වෙන්නයි තියෙන්නේ. යුඟක් කාලවට දෙමාපියන්ට මේක සිද්ධ වෙනවා තමන්ගේ දරුවෝ මේ ඉතින් විදියට කතා කරේ නැතුවට. ඒ සුභාසිතේ කියන පොත දීලා තියෙන්නේ ඒ රජුරු ඊටාම අපේක්ෂාවෙන් නැත්නම් දෙවිනාථ ඊටාම අපේක්ෂාවෙනකොට පුතෙක් හම්බුණා. නමුත් ඒ පුතා පුදුම විදියට රජුරන් කරදර කරා. රාජ්‍යරත් කරදර කරා මේ කීර්ති නාමයට කරදර කරා. එතකොට මේ පූජෝහිතයා රජුරවන්න මේ පොත ඊයලා ඉදිරිපත් කරා. ඒකේ එක ගාතාවක තියනලු මේ දරුවා හම්බ වෙන වෙලාවේදී අම්මා විඳලේ විලිරුදාක විලිරුදා විඳින වෙලාවේදී මේ දරුවා හම්බ වෙනවට අසුචි පිටක් පහ වුණා නම් ඒ අසුචි පිට මේ දරුවට වැඩිය වටිනවා කියන. මේ තරමටම දුක දෙනවා. ඒ නිසා සමාජී ගත කරනකොට හොඳට මතක තියාගන්න සර්වචනාසික දේශනා හැටියට නම් සුද්ධ පාඩුවක් තියෙනවා. සමාජශීලීදී සුද්ධ පාඩුවක් තියෙනවා. නමුත් සර්වචනාචරත් මහා සමයක් තිබුණා. උන්වහන්සේගේ ධර්මයේ අනික් කාට දීම සඳහා තවත් කිසියම් සමාජයකට බැඳීමක් නැතුව ඇලීමක් නැතුව ගත කරා. ඉතින් මෙතන තියෙන්නේ මේ සමාජයට ඇලීමම නෙවෙයි, තමන්ගේ ආත්මයට තියෙන ඇලීම. උච්චින්ද සිනේවත් නෝසුකන්ත සාරධිකංග පාණිනා කියලා තියෙනවා. ඊට බැසලා නෙළුම් දණ්ඩකින් නළු නෙළු මඩ කඩලා හරිනා වගේ ඔය ආත්මයේ තියෙන සිනේහස නැති කරපම තව කෙනෙකුට ආරුඩ වෙලා තියෙන අනුන්ගේ තමන්ගේ ආත්මෙමයි ආත්ම සිනේහසමයි. ඒක නිසා මේ අමාරුකම තියෙන්නේ තමන්ගේ ආත්ම සිනේහස නිසාමයි. ඉතින් ඒක ඔය පළවෙනි මාර්ගයෙන් වගේ සක්කාය දිට්ඨිය වගේ නැති වුණා නම් ඒ කෙනාට තේරුම් අර ගන්න පුළුවන් මේ අරයාගේ පිට දාලා මෙයාගේ පිට දාලා ගෙනියන්නේ එකම ආත්ම ස්නේහස. ආත්ම ස්නේහයමයි මේ වැඩ කරන්නේ කියලා. ඉතින් හුඟක් කරලාට අපි ආත්මවාදී කියලා කියන්නේ නෑ නෑ මගේ ආත්ම ස්නේහය නෙවෙයි මේ මෙයාගේ මේ බාහිර කෙනෙක් ඉන්නවා එයාට ආත්මයක් තියෙනවා ඒ ආත්මේ මට කරතර කරනවා කියලා අපි ආරෝඪ කරගන්නවා. මත් වැඩ කරන්නේ මේ Tamange tamange තියෙන ආත්ම ස්නේහයමයි. ඉතින් ඒකට මම හිතන්නේ මේ වගේ විග්‍රහ කරයි කියලා තුවාලේ සනීප වෙයි කියලා. තුවාලේ තාම පෑරිලා තියෙන්නේ. ඉතින් මේකට <clears throat> නඩු කියලා හෝ ඒක නා වෙන ක්‍රමයකින් යාළු කරලා හෝ කවදාකවත් උත්තර ලැබෙන්නේ නැහැ. yaadena උත්තරයක් ලැබෙනවා ලැබෙන්නේ මේ සෙල්ලමේ තියෙන මාත්‍ර මම මගේ ආත්මයට තියෙන මගේ රුචි අරුචිකම් වලට තියෙන ආදරය නිසා තමයි මේ දුක එන්නේ කියන එකයි ඒක තේරුම් ගන්නයි අපි මේ එකතු වෙලා මේ විවිධ පැති වල කට්ටිය එකට එකතු වෙලා ගත කරන ජීවිතය නැත්නම් මේ Brahmacharya ජීවිතය සඳහන් කරන්නේ මේ වැඩ කරන්නේ නමුත් මේ වගේ හිත රිදිච්ච කෙනෙකුට මේ ජීවිතය ගත කරන්නත් අමාරුයි. අයි හිත රිදිලානේ කියන්නේ මේ භාවනා කරන්න ගියත් සක්මන් කරන්න ගියත් Taman ළඟ හිත ගන්න අමාරු ජීවිතය තියා ගන්න අමාරු ආත්මය සතිය තියා ගන්න අමාරු අරකට ඇදලා යනවා. ඒ නිසා ඒ වගේ වෙලාවලට කියන්න තියෙන කිති අර කර්ම දෝෂ කර්ම ශක්තිය. එනොත හැමදාම හිටින්නේ ආවක උඩවච්ච වෙච්ච වෙලාවක තමන් තමන්ගේ විශ්වාසය ඇති කරන ආත්ම සිනහස වැඩෙන්නේ නැති තාලෙට දුරුවන් කරගන්න උත්සාහ කරන දෙවැන්නේක් සම්බන්ධ කරගත්තා නම් උත්තරෙත් එතන නෑ ප්‍රශ්නෙත් එතන නෑ ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ආත්ම සිනහස කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ අටසෙල් සමාදන් වී සිටින අප විකාල භෝජනයෙන් වැළකී සිටිය යුත්තේ දහවල් කීයෙන් පසුදැයි වරහන් ඇතුළේ ලියලා තියෙනවා මේ රටේ වේලාව අනුව අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. මේක පළවෙනි ප්‍රශ්න. මට මේදී මට ඇත්තටම හම්බුනේ මීටරොලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් බැලුවා නම් ඒගොල්ලෝ කියනවා සමහරවල් පත්‍ර දාලා තිනවා. නමුත් අද මේ උදේ අපි කතා කරගන්න වෙලාව කිව්වේ මේ දවස්වල පැයක් ඉස්සරහට දාලා තියෙනවා කියලා ඩේ ටයිම් සේවිං කියලා. ඒක නිසා සාමාන්‍ය මධ්‍යහන්නේ එකට තියෙන කියන අදහසෙන් මම ඉන්නේ. හැබැයි මම මේ තොරතුරු දැකලා කතා කරනවා නෙමෙයි. එතකොට මේ සම එක එනකොට ලංකාවෙත් එහෙමයි මධ්‍යහන්නේ 12ටත් නෙමෙයි තියෙන්නේ 12යි 20ට විතර වගේ. අපි ඒක ගණන් ගන්න 12යි කියලා හිතාන වැඩ කරන්නේ අර රජයෙන් කරන මේ වෙලා සකස් කිරීම නිසා අපි 12 කෙනෙක් එකට අරගෙන තියෙන්නේ. නැත්නම් ඒක ඒ නිසන්වනේ නම් හදපු කාලසටහනක් හැමදාම අවුරුද්ද කාලසටහන තියෙනවා. අපි බෝඩ් එක දානවා මේ දානශාලාවේ අද උදේ අරුණ මේ වෙලාවට ඒ වගේ මේ කැලෙන්ඩරේ දාලා තිනවා අධ්‍යයනයේ මේ වෙලාවට කියලා. ඉතින් කවුරු හරි දන්නවනම් මේ මීටරොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකට වෙබ් එකේ යන්න පුළුවන්. ඊළ බලන්න පුළුවන් ඒකේ සාමාන්‍ය ඉර උදාව ඉර බැස්ම සහ මධ්‍යන්නේ කියන එක කියලා තියෙනවා. මම කතා කරන්නේ ජෙනරල් නොලෙජ් එකේ. තොරතුරු බලන නෙවෙයි. දෙවන ප්‍රශ්නේ අප නිදා ගැනීමට භාවිත කරන ඇඳවල් උච්චාසයන හෝ මහාසයනයට වැටිය හැකිදයි මාගේ සිතේ සැකයක් ඉපදී තිබෙනවා. මෙට්ටේ මගේ දණහිසට වඩා ගියත් භාගයක් පමණ උසකින් පවතින නිසායි මා මේ ප්‍රශ්නය ස්වාමින්වහන්සේගෙන් අසා දැන ගැනීමට සිදුවේ. ඒ කියන්නේ යට විට්ටමට මේ හිටගත්තට පස්සේ අඳගාව තමන්ගේ ධනියට වැඩිය මේ මේසේ යට විට්ටම තියෙනවා. ඒ විට්ටම උඩ තමයි මේසේ මේ මේ මෙත් දාලා තියෙන්නේ උඩ පැත්ත නෙවෙයි ගන්නෙ. යට විට්ටම තමන්ගේ ධනියට වැඩිය පාති තියෙනවා. ස්වාමින් වහන්සේ උදේ භාවනාවේදී වරණ ඇතුළේ දින ආනාපාන සති ඉඳගත් මොහොතේ පටන්ම හුස්ම රැල්ලක් වැටීම විනාඩි 15කට වරක් පමණ කාලපරාසයක් ඉතා සීමිතව පැවතුණා. මුළු ආනාපාන සතිය තුළම හුස්ම ගැනීම වැටහෙන්නේ නැහැ. හිස්තනක් පමණමයි තිබුණේ. කරුණාවෙන් මෙම தත්ත්වය පහදා දෙන සේක්වා. සක්මන් භාවනාවේ කුමන වෙනසක් කළ යුතුද? උතර ඉදිරිපත් කරන ප්‍රමාණය මදි කියන්නේ විස්තරමදි මේකේ කියන විදිහට පළවෙනි විනාඩි 15 දී ආස්වාද ප්‍රසවාසය වැටහිලා තියෙනවා ඉතුරු ප්‍රදේශයේදී වැටහිමක් වෙලා නැහැ ඒතර සක්මන් භාවනා කරන හැටි කියන්නේ නැතුව මොන වෙනස්කමක් කරන්න ඕනද කියලා තියෙනවා ඒ නිසා දෙකේම තොරතුරු ඉදිරිපත් කිරීම තවමදි ඒක එහෙම වෙනකොට මම ගොඩක් වෙලාට කරන්නේ ප්‍රශ්න කරුගෙන් මේ සභාවේදී ප්‍රශ්න කරන එක. ඔව් කියන්නේ මම ප්‍රශ්න දෙකක් කරා. ඒ කියන්නේ වාඩි වෙච්ච වෙලාවේ නම් ආලාපනසෙදි දැනෙන්නම නෑ. ඒකට පළවෙනි විනාඩි 15ක් ගැන සඳහන් කරලා තියෙන්නේ. නෑඳුරේම අදහස් කරේ විනාඩි 15කට ඉස්සරයක් යන්තම් හුස්ම වගේ දැනෙනවා. පුංචි හිතක් ඊට පස්සේ හිස් තැනකට යනවා මුළු ආලාපනසෙදි පැහැදිලිම. එතකොට ඒකෙදි තමයි ඉඳගෙන ඉන්න බය වැටහිමක් තියනවාද? එච්චර තමයි. ඒ කියන්නේ ඒක අර මුල් උපදේශ පන්තියට අහුම්කම් දෙන්නේ. ඒකදී මුල් සඳහන් කරලා තියෙන්නේ මේ මගේ ප්‍රදේශපන්ති දීලා තියෙන එකේ නිසන් වඩාපම් දෙන එකේ පරියන්කෙට ගියාට පස්සේ වාඩි වෙලා තමන් ඉස්සල්ලාම මේ මේ පරියන්කේව සක්මනේවත් එක්කම වැදගත්ම දේ තමයි ඉරියව්ව දන්නවනම් භාවනාව හරි. ඒ ඉරියව්වේ ඉන්න බවට අතිරේක ලකුණක් තමයි ආස්වාස මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ආස්වාස ප්‍රසවාසයේ ඒතර ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්නවනම් ඉරියව්ව ඇතුලේ සිටින සුවිශේෂී පුංචි සවිස්තර ලකුණක්. එතකොට හොඳටම දන්නවා ඉරියව්ව ඉන්නවා කියලා. නමුත් ඒක පේන්නේ නැති තැනකට භාවනාදී අනිවාර්යයෙන්ම යනවා. ඊට පස්සේ තමන්ගේ හිත ආපහු එන්නේ අර පටන් ගත්ත ඉරියව්වට. ඒ නිසා උපදේශපන්ති අන්තිමට වාක්‍ය දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා නම් ඔය රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් එහෙම නැත්නම් එක දිගටම භාවනා කරන යන කෙනෙකුට පළවෙනි දවසේ දෙකේ වගේ ආනාපාන වැටුණාට භාවනාව හරියනවා නම් මූඩ් එක හොඳ නම් ඉඳගත්ත ගමම ආනාපානෙ වැටෙන්නේ නැතුව යනවා. හැබැයි තමයි දන්නවා ඒක හුස්ම නොගැනීමක්වත් විලෝපනයක්වත් මොනක්වත් නෙවෙයි. මේක බොහොම සිව් වෙලයි කියන්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට තියෙන්නේ ඉන්න ඉරියව්වේ හිත තියෙනවා නම් ඒක පැයම පවත්තන එකයි. ඉරියව්වේ හිත පවත්තරන නිවන් දැකලා කියන්නේ. අපිට තියෙන අපේ මේ ප්‍රධානම පෘථග්ජනයාගේ දෝෂය තමයි තමන්ගේ ඉරියව්වේ නෙවෙයි හිත තියෙන්නේ. අතීත අනාගතේ තව කෙනෙක්ගේ තව තැනක. ඒ තාක්කල් එයා අකුසල් රැස් කරගන්නව නැත්නම් අකුසල් වලට විවෘත වෙනවා මනස. එවැනි අකුසල් සඳහා යන්න තියෙන ඉඩක ලේසිම ගැලවුම් මාර්ගය තමයි තමන් ඉන්නේ ඉරියව්වට හිත ගන්න එක. ඒකේ ඇතුළත තව විස්තරයක් තමයි ආනාපානට හිත යන්නේ. ආනාපානේ බුල මැදාග වශයෙන් බලන එක. නමුත් හොඳට ආනාපානේ සමීප වෙලා උච්චන් වෙලා බලනකොට ඒ ආනාපානය නොදැනෙන මට්ටමකට එහෙම නැත්නම් ඒක විඳින්න බැරි හඳුනා ගන්න බැරි මට්ටමකට යනවා. ඒ ගියාට පස්සේ යෝගාවචරයට ආයශරයක් සරුංගලේ නුණ කඩලා ගියා වගේ අරමුණක් නැති නිමිත්තක් නැති තැනකට එනවා. එතකොට ආයශරයක් සැකනම් එහෙම නැත්නම් හිත කීකරු කරගන්න බැරි නම් ඉන්නේ ඉරියව්වට දාලා වෙරිෆයි කරන්න කියනවා. තමන් ඉන්නේ ඉරියව්වට දාලා ප්‍රත්‍යක්ෂණය කරලා බලනවා මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. ඒක දන්නවනම් මේ ඒ කියන්නේ යෝගාවචරයට අර ලැබිච්ච හිස්තන බුද්ධි විදින්න පුළුවන් ලාභයක් කියලා හිතාගන්න. එහෙම නැත්නම් බාහිර ලැබිච්ච ප්‍රතිඵලයක් විදියට. නමුත් ආනාපානේ හොයනවා ආනාපානේ හම්බුන්නේ නැහැ. ඒතකොට වික්ෂිප්ත බවක් එනවනම් භාවනා කර ප්‍රතිඵල ලැබුණත් එයා ඒ ප්‍රතිඵලයේ බුද්ධ විඳින්නේ සමාදන් වෙන්නේ ඒ නිසා දිගටම සැකේ පවතින. ඒ සැකය හරහා තමයි කෙලෙසෙන්නේ. ඒකට ඒක තරකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ ප්‍රපංචන කළ යුතු නැති තැනක ප්‍රපංච කරන්න පටන් ගන්නවා හිත. කෙලස් නැහැ. කෙලස් නැති එක මොකද කියලා අහනවා. එතකොට වෙන්නේ ප්‍රපංච නොකලේ තැනක ප්‍රපංච කරපුවාම ලස්සනට පැහැදිලිවට ගලාන යන මේ අනාකූලව ගලාන යන වතුර ආකූල කරගත්තා වෙනවා. ඒ කියන්නේ මේක උපයපු දෙයක් මේක භාවනා ප්‍රතිඵලයක් බව දන්නේ නැති නිසා ඒකට කෙනෙහිලිකම් කරනවා. ඒකට අරියාදුකම් කරනවා. ඉතින් ඒ කෙනාට මේ ලැබිච්ච ඒ සාන්තිය ලැබිච්ච tempත් කමේ බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම මේ සැකේ කියන කෙලෙසය කිසිම ආසන්න කාරණාවක් නැතුව ඕනම සුද්ධ දෙයක් පිළිබඳව සැක ඇති කරන්න ඕනම හේතුකව සැකයක් ඇති කරගෙන විඳවන්න පුළුවන්. එනිසා ඒක භයානකයි. ඒ අකුසලය ඒක ගොඩාක් මේ විසඳගන්න බැරි තත්ත්වයට එන්නේ මේ සැකය ප්‍රඥාවක් වශයෙන් අපි අඳුනගෙන තියෙනවා. උබේ පක්ක සංකීර්ණ වචේන විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් පෙන්ලා දීලා තියෙනවා. මම මේ මේක සංසන්දනය කරලා බලන්න හදන්නේ මේක ඉස්සරහට යනද පස්සට යනද මේක සමතේද මේක විපස්සනාද කියලා ඉතින් ප්‍රශ්න කරන්න හදා ගන්නවා. ඒක නිකන් ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා හිතනවා. එහෙම නැත්නම් ප්‍රඥාව කියලා හිතනවා. විමසුන් නුවණ කියලා හිතනවා. කරබන ඉන්ඩෝනි තනයි මේ ප්‍රශ්න ඇති කරගෙන අවුල් කරගන්න. ඉතින් ඒ නිසා අද ලෝකේ තියෙන ප්‍රඥාව බොහෝ විට වංචනික ධර්මයක්. ඒ නිසා ප්‍රඥාව වැඩි අයට ඒ විදිහට නිවනට යන්නම බෑ. ඒ ප්‍රඥාව නිසා අනවශ්‍ය තැන් වල ප්‍රශ්න කරනවා. ඒකට දරුවචාන්සේ සඳහන් කරනවා ප්‍රශ්න සීමාව ඉක්මවල ඔබ තියෙන්නේ. ඔබට දීලා තියෙනවා දුන්නට මොකද ඒක පිළිබඳව ප්‍රශ්න කරනවා. කියන්නේ උත්තරේ ලැබිලා ඊට පස්සේ ඉරිදෙක් ගහලා ප්‍රශ්න ගණන් හදි නතර කරන්න බෑ. ඒ හදපු උත්තරේ සුළු කරගෙන සුළු කරගෙන යනවා දිගට. ඉතින් ඒකට උත්තරේ හැදුවට මොකද එතන ඉරිදෙක් ගහලා නතර කරන්න දන්නේ නැත්නම් ලකුණු කැපෙනවා. ඒක නිසා ඒ සංසාර දුක දන්න කෙනෙකුට නම් දැවිලි තැවිලි දන්න කෙනෙකුට නම් අසහනය දන්න කෙනෙකුට නම් ආතතිය දන්න කෙනෙකුට තමයි දැන් මේ ඉන්නකොට අසහනයක් නැද්ද තියනවාද කියලා. අසහනය ඇති කරන්න අපි මෙතෙන් එන්නේ. නමුත් සැකේ තියෙන මනසට ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් කරගන්න. ඒත් අවුදු අමුතු කෘත්‍රිම අසහනයක් ඇවිල්ලා ඉතින් එයා ඇත්තටම මේ අම්මා මැරිච්ච කෙනෙක් වගේ දරුවා මැරිච්ච කෙනෙක් වගේ අතප්පයි කැපිච්ච කෙනෙක් වගේ හින්දවනවා. තනිකර අයෝෂ මනස්කාරය නැත්නම් තනිකර ප්‍රපංචකරණය නැත්නම් ප්‍රශ්න සීමාව ඉක්මවලා. ඉතින් ඒකට ඒ කෙනාට ගොඩ එන්න බෑ තනියම. කවුරුර අත දීලා කියන්න ඕන වෙලාවට වෙරිෆයි කරන්න තැනක් තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂණය කරන්න තැනක් තියෙන්න ඕන. කරලා බලන්න තමන් ඉන්නේ සතියේද මොකද තමන් ඉන්නේ ඉරියව්වේද මූල කර්මස්ථානද කියලා බලලා එනවා ඔහම tempත් වෙලා ඕකට හුරු වෙන්න අරන මිසක් ආ පහුරු ගන්න යන්න නරකයි. ඒතර සක්මනේදී මොකද්ද වෙනස්කම් කරන්න ඕන කියලා සාපේක්ෂව මොකද්ද අහන්නේ? මොක කොතන ඉඳලාද කොතැනද යන්න ඕන කියලා Tamange වார்த்தාව ඉදිරිපත් කරේ නැත්නම් දෙවැන්නේකට අමාරුයි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. සක්මනේදී හම්තරනේ මේ මට මතකයි ඒ කියන්නේ පියවර තියනකොට අර කකුලට දැනෙන වේදනාවල් ඒවම එහෙම බලන්නේ නැතුව විස්තරාත්මකව බලන්නේ නැතුව කම් වම දකුණ වම දකුණ කියලා සක්මන කරලා ඊට පස්සේ ඒක අර ඒක නිකන් රවුමක් වගේ යන තත්ත්වෙට විතරයි එන්නේ ඒ ඒ ඒ දේ වෙනසක් විදියට බලන්න ඕනේ වෙනස්කමක් කරලා බලන්න ඕනේ ඒ කියන தත්ත්ව හොඳට විස්තර කරලා බලන්න අර කලින් එකේ වගේ ඉතින් ආශ්‍රද ප්‍රසවාසයෙන් පේන්නේ නමුත් තමන් ඉන්න බව දන්නවා මැරෙලා නැති බව දන්නවා නිල ගිලා නැති බව දන්නවා ඔගේ සක්මනේ යනවා effortlessly යනවා දැන් මෙතෙන් තමයි යන්න තෝයින් හැට යන්න දෙයක් නැහැ සක්මනේ ඊට පස්සේ තව වෙනස් කරුවොත් කියන්නේ ආයෙත් මුලට එන එක තමයි ඉතින් ඒකෙදී කියන්න තියෙන්නේ තමන්ගේ පැවැත්ම පරියන්කේ හෝ සක්මන හෝ අනායාසයෙන් සිදුවෙන තැන විතරයි භාවනාවක් සිදු වෙන්නේ මේ කරුණු කාරණා අරමුණු පෙරණ තාක්කල් භවණ ඉවර නැහැ. භවණ ඉවර වෙන්නේ අරමුණ සම්පූර්ණ ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රයත්නේ පාවා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ ස්මාර්ට් වෙන්න හදන එක අනායාස වුණාට පස්සේ ආය පටන් ගන්නවා අලුත් ගේම් එකක්. ඒක සැක කරන්න පටන් ගන්නවා. ඒක ප්‍රපංච කරන්න පටන් ගන්නවා. එතකොට ප්‍රශ්න සීමාව ඉක්මනවා. එතකොට ඒ සැකයම තමන්ට දුකක් අවුලක් වඩටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන්නේ පොත්පත් දන්න උගතුන්ට විතරයි. සංසාර දුක දන්නේ කරාට තේරෙන්නේ නැහැ. දුක තිබුණ එක ඉවරයි. එයාට පුළුවන් ඒක බුද්ධි විදින්න. අර පොත් දන්නේ කරා කියනවා මම අර කරක වෙලා නැහැ මේක මේක වෙලා නැහැ දැන් කොතනද ඉන්නේ කොහොමද යන්න ඕන කියලා ඒන අනවශ්‍ය ප්‍රපංචකරණේ. නැත්නම් අනවශ්‍ය විදිහට මේක සලකා බැලීම විචිකිච්ඡා වශයෙන් තේරුම් ගන්නව වෙනුවට ප්‍රඥාව කියලා තේරුම් ගත්තොත් සනීප කරන්න බෑ. අනවශ්‍ය තැන් වල සැක කිරීම. අනවශ්‍ය තැන් වල මේ ප්‍රපංචකරණය. ඉතින් ඒක මේ ඒක පේන්න තියෙන භාවනා හොඳ තැනකට ගිහිල්ලා තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් හුඟක් ප්‍රයත්න කරලා සාර්ථකත්වයක් ලැබලා තියෙනවා කියලා. නමුත් අර විමසුන් නොවන කියන කොනකට වැඩිකම නිසා එහෙම නැත්නම් විචිකිච්ඡාව වැඩිකම නිසා ලැබිච්ච බුද්ධිය විඳ ගන්න බෑ. ඒ බුද්ධියත් ඇත්තට ලැබෙනකොටම ආයච්ච රසනේ ඔක හේම තැම්පත් වෙන්න ආරින්න ඕනේ. තැම්පත් වුණාට ඒක තමයි මෝරණ ගතිය කියන්නේ. ඔච්චරයි යන්න පුළුවන්. අනිත් දවසේ ගිය ගමන් බලන්න ටික වේලාවක් සක්මන් කරනකොට ආයෙ එනවා ඉදිරිය පිටින්ම සක්මන යනවා. තමන්ට පිටින් බලහින්න වගේ ඉන්න පුළුවන්. ඒකට බලන්න මම මේ නිින්ද නෙවෙයිනේ, මැරිලා නැහනේ, ක්ලාන්ත වෙලා නැහැ. දැන් ඔක්කොම වැඩ යනවා. මමෙක් නැහැ. කරන්නෙක් නැහැ. මට හොඳට පේනවා මේ ස්වභාවයක් වැඩ කරනවා. එහෙම නැත්නම් හේතුඵල ධර්මයක් වැඩ කරනවා. පරියන්කෙත් ඉන්නවා. හුස්මක් මුලක් මැදක් අගක් මොකොත් නැහැ. උන්ට ලස්සනට ඒක තැම්පත් යනවා. ඒකෝට සම්පූර්ණ ස්වයංක්‍රීය පද්ධතියක් වැඩ කරනවා. මේ පළවෙනි වතාවනේ අපේ ජීවිතය අපි මේ කෙරුවව නතර කරලා කෙරණ දේ බලන ඉන්න එක. අන්න ඒක තමයි ආර්ට් එක තියෙන්නේ. ඒ ආර්ට් එක උගන්වනවා කියන එක භාවනා කරපමණින්ම නම් ලැබෙන්නේ නැහැ. ඒක සම්මාදිට්ඨිය ගා යෝනිසෝමනස්කාරට අදාළ දෙයක්. මේ බුදිය ගන්න කොටියට බුදියන් දැරලා නිකන් ඉන්නේ. අවශ්‍ය ගන්න යන්න එපා. අවශ්‍ය ගත්තොත් මේ රැ දෙක තුන සමහරට නිින්ද යන්නේ. එහෙම නැත්නම් කොයි වෙලාවකවත් ස්පාසාවක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒ මොකද අර ලැබිච්ච තෑග්ග තෑග්ග වශයෙන් බාර ගන්න නැත්නම් ඒක අඳුන නොගැනීම නිසා ඒ නිසා මම හිතන්නේ අපි ඊයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ තිබුණ කේදී මේ ප්‍රශ්න ටික බොහොම ලස්සනට ඉදිරිපත් වුණා. ඒක ඉස්සෙල්ලා මම හිතන්නේ කීපවතාවක මේක සාකච්ඡා කරන්න සිද්ධ වුණා. භාවනා කරලා තමන්ට ලැබෙන ප්‍රතිඵල එහෙම නැත්නම් මේ අසහනිය අඩුවීම එහෙම නැත්නම් මේ ආතතිය අඩුවීම දන්නේ නැතුව තව මොකකට හරි එම් කරන්න ගිය ගමන් අර නැති වෙච්ච අසහනිය ආයෙන්න ගන්න. නැති වෙච්ච ආතතිය ආයෙන්න ගන්නවා. ඒ නිසා ඒක ලැබුණාට පස්සේ ඒක දෝතින් බාර ගන්න එක. එහෙම නැත්නම් මේක පොට්ටපාද වගේ සූත්‍රවල සර්වචර්සේ දේශනා කළා තියෙනවා. මේක මේ අහම්බයක් වෙන්න බෑ. මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච දෙයක් කියලා ගමන්ඩ වැටෙන්න. එක. යනකොට පය වෙදලා හම්බෙච්ච එකක් නෙවෙයි. දෙක අර තිබිච්ච දරස ගතිය, දැවිලි තැවිලි ගතිය මෙතන අඩුයි. තෙලස් අඩුයි. ආ එහෙමනම් මේක සීසන් වෙන්න දෙනවා මිසක් පවුරු ගන්න හොඳ නැහැ. Venerable sir, uh, would you be able to give the evening talk in English? Thank you. Only one language, whatever maybe you can select it. Otherwise, it is a problem. I, I told before coming, to take the language, no private interviews, common interviews, then only I can expand. Otherwise, I have to re revise back and then oda oda made dana kai So therefore, I talk only to the organizer. What one language, no private interview. Any amount of people I can treat. Still I maintain the same two status and uh, others very difficult uh, the, to do both. I, we, earlier we have tried but it is uh, staggering, very difficult to get the smooth run. ගරු ස්වාමින් වහන්සේ සතිය පෙරටු කරගෙන යන ගමනේදී වීරිය නැමැති ධර්මයේ උත්සාහයෙන් වර්ධනය කරගත යුතුයද නැතහොත් සතිය මගින්ම වීරිය ඇති කරන්නේද කරුණාවෙන් පහදා දෙන්න මේ කෙනාට හොඳම දේ තමයි මේ කෙනාගේ කට උතර කරේ මොකද්ද සතිය කියන එක නැත්නම් Taman දැන් කොතනද මොකද්ද මේ නිදර්ශනයක් මාර්ගයෙන් සතිය පෙන්ලා දුන්නොත් මේකට ඒකේ උත්තරේ තියෙනවා කැමතිද දන්නේ නැහැ මේ ප්‍රශ්න ලියන එකනා සභාවට උත්තරයක් දෙන්න නිදර්ශනයක් දෙන්න කියලා සත්‍ය කියලා මොකද්ද තමන්ගේ ජීවිතය අත්දකින්න කියන. ඒකට සම්බන්ධීකරණය බලන්න පුළුවන් සත්‍ය සහ වීර්ය අතර. ඒ මම වැදගත් නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ඒ කියන්නේ තමන්ට වැදගත් නම් ඉතුරුපත් වෙන්නේ නැත්නම් මේ ඒක ප්‍රයිවට් ඉන්ටර්විව් වගේ තමයි. හැබැයි ප්‍රයිවට් ඉන්ටර්විව් වුණාට ඒක කොහොමද අදාළ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ආයෙම නැත්තම් අපි කරන්නේ ඒ කියන්නේ ඉච්චර එක සීරියස් නෑ. ඒකට ප්‍රශ්නේ නැවතත් ඒ කොලේ අරගෙන ආයෙ ලියලා දෙන්න මට. මේ සතිය කෙනකෙන් මම අදහස් කරන කනකොට මට මෙහෙමයි වැටෙන්නේ. පහනාපානය කරනකොට මෙහෙමයි වැටෙන්නේ. සක්මනකට වැටෙන්නේ කිව්වනම් මට හිතා ගන්න පුළුවන් මේකට මොකද්ද උත්තරේ කියලා. එහෙම නැතුව මේ මේ පොතේ තියෙන වචන ටික කරන් කෙරුවොත් ඒක නිකන් මේ ඇකඩමික් වැඩක් විතරයි වෙන්නේ. අත්දැකීම තමන්ගේ අත්විදිච්ච දේවල් මේකට සම්බන්ධ වෙලා නැත්තම් නිකන් theory for the sake of theory. ඉවර කරන්න බෑ ඒකේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නට. අමරසනේ අවසරයි. මම මේ ප්‍රශ්නේ ලිව්වා. එතනදී මම මනාපුත්නේ සත්‍ය කියන ධර්මයේ අපි මූල කර්මස්ථානයේදී බලා සිටීමේදී ආනාපාන උස්ම ඉහළ පහළ යන හැටි සමහර විටක ඒක අපෙන් නැකිලා යනවා එක්ක සිතුවිල්ලකට එහෙම නැත්නම් සංකේතයකට ඒ වගේ දේවල් වලදී එතෙන්දී නැවතත් අපි සතියට ගෙනි සතියට ගැනීමේදී ඒ සඳහා වෙනම වීරයක් දැවිය යුතුද එහෙම නැත්නම් ඒ සතියම වීරයක් බවට පත් වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ විදිහට ඉදිරිපත් කරනවා නම් කියන්න පුළුවන් ආනාපානේ පරිණාමයක් වෙනවා දැනිලා ආශ්‍රවස වෙනස දැනි දැනි තිබිලා ඒ ක්‍රමෙන් තුනි වෙලා යනවානේ ඒ තුනි වෙලා ගියාට පස්සේ ওই ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ ඒ තුනි වෙලා ඒ තුනි බව දැනනකොට ඒක සතියෙන් Tamanට දැනෙනවා කියලා හිතෙන්නේ නැත්නම් එතන සතිය කැඩිලා කියලාද හිතෙන්නේ සතිය කැඩිලා ඒකයි සුද්ධ කරගන්න ඒක නම් කරන්න තියෙන්නේ අර ගොරොසු තැනilla මෙතෙන්ට එනකන් ආපු මගතොට විස්තර ඔක්කොම තියෙනවා නම් හරියට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් සතිය කැඩලා නැහැ. මගතොට විස්තර කියාගන්න බැරි නම් සතිය කැඩලා. එතෙන් සම්නම් මේව දැක්කන දැන් සතිය ඉන්න ගමන් සිතුවිල්ලකට ඕ මොකට හරි ගියාම සිතුවිල්ලට ගිහිල්ලා නන්නත්තර වෙලා ආපහු ආවට පස්සේ තමයි එතන ඒක වෙනස් කතාවක් මට අපි යමු ඉස්සෙල් එක සුද්ධ කරගමු ආනාපාන දිහා බලයි බලනකොට ඉන්නකොට ආනාපානේ තුනී වෙලා යනවා ඒ තුනී වෙලා ඉන්නකොට තමයි හොඳට බාධාවක් නැතරටලා ඉන්නකොට මම හිතන විදිහට දැන් මෙතන ඉන්නකොට මේ සතියේ ඉන්නවා කියලා දෙහිතෙන්නේ නැත්නම් එතන සතිය කැඩලා කියලා දෙහිතෙන්නේ සතිය කැඩලා ඒක සුද්ධ කරන්න ඒ කාර්කයි උත්තරේ මෙතෙන් දෙන පාරේ භගතොට විස්තර කියන්න පුළුවන් නම් ඒක උපමානයක් කරගන්න සතිය කැඩලා නැහැ අවතර විස්තර කියන්න බැරුව කැඩි කැඩි කැඩි කැඩි යනවනම් ඔය සැකේ ඇති වෙන්නේ ඉතිරි තියෙනවා. ඒ නිසා අනිත් දවසේ ඒකට කරන්න තියෙන එක එක මොකක්ද ඒකට කියන්නේ? මේක පිරිසිඳ දැනගන්න ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන්නේ. අනිත් දවසේ මතක තියාගන්න වාඩි වෙනකොටම ආනාපානෙ වැටෙනකොට මේක දැන් ඊයේ මේක නැති වුණා. ඒ නිසා දැන් ඉස්සරහට මේක නැති වෙන්න පුළුවන් නැති වෙච්චාම කලකොල වෙන්නේ නැතුව නැති වුණාට කමක් නැහැ කියන එක ලෑස්ති මනසකින් යන්න. එතකොට ඇතිතන ඉඳලා නැත්තන දක්වා යෑම සතිය කැඩීමක් නෙවෙයි සතිය වැඩිවීමක් කියලා තේරෙනවා. එතකොට මේ යෝගාවචරයට සිද්ධ වෙනවා එක්ක පිළිගන්න එහෙම නැත්නම් දැනගන්න අර මොනක තියෙන සතිය සහ අර මොනක නැති සතිය කියලා සතිය જાති දෙකක් තියෙනවා. ප්‍රධාන කර්මස්ථානයේ පවතිද්දී ආස්වාස් ප්‍රස්වාසයේ බලද්දී මුලමඳක බලද්දී සතියක් තියෙනවා. ඊට පස්සේ ඒක දිගට යනකොට අරමුණ නොපෙනී යන තැනට යනවා. එතකොට අනාරම්මණයේ සතියක් තියෙනවා. ඉතින් ඒක අසුවිරු ඥාන නැති එකන හිතන්නේ අරමුණ නැති උනොත් සත්‍ය කැඩලා කියලා. උදාහරණයක් කියනකොට මේ ආශෙන්තරාවක් උඩට ගන්න යනකොට පොළොව දිගේ වේගය වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට ආශෙන්තරා වේගය අඩු වෙලා මේ බර අඩු වෙලා පොළොවට එන ත්‍රස්ට් එක අඩු වෙලා ඒක එයාබෝන් වෙන තැනට එනකොට බැලන්ස් එක කැඩෙන්නේ නැහැ. පොළොවේ ගත්ත බැලන්ස් එක දැන් තරලයක ගන්නවා නමුත් බැලන්ස් එක තියෙනවා. අපි දන්න විදිහට ආශයන්තරාවක් හදන්න ඉස්සෙල්ලා ඕවල් රයිට් විල්බට් රයිට් දෙන්න බැලන්ස් එක තියෙන්නේ පොළවේ කියලා නෑ අපි හිතුවේ. වාතයේ බැලන්ස් එක ගන්න ඒරොඩයිනමික්ස් ගැන දැනගෙන හිටියේ නෑනේ. ඉතින් අර දෙන්නට මොකද පිස්සුවක් නැද හිතුණානේ බලන්න මේ පොළවේ මේ තොංගානක් උස්සන බර වාතයට දරන්න පුළුවන් විතර නෙවෙයි වාතය සමබර කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අපි සමබර භාවය නම් කතා කරන්නේ ඝනයේක සමබර භාවය සහ තරලයක සමබර භාවය කියනකොට තරලයේ සමබර භාවයේ මැජික් එකක් තමයි. හැබැයි සමබරයි. අනේ ඒ දේ අපේ අදහස අපේ හිත පිළිගන්න කැමැති නැති අපේ නිත නිත්‍ය සංඥාවෙන් ආතුර වෙලා ඉන්නේ. මේ ආනාපාන gediya පිටින්ම තියෙනවා. සතිය තියෙන්න පුළුවන් අරමුණක් තියෙනකොට විතරයි. අරමුණ නැති වෙනවා අරමුණ තුනී වෙනවා කියන්නේ සතිය තුනී වෙලා යනවා. සතිය කැඩෙනවා කියන කාරණාවෙන් භාවනා කරන කෙනාට කවදාකවත් අරූප ලෝකයක් ගැන හෝ නිවන ගැන හිතන්නවත් බෑ මොකද එයා රූප ලෝකේ තරම නිත්‍ය සංඥාවේ ඉන්නේ. නමුත් එයා ඒ තරම් නිත්‍ය සංඥාවේ හිටියත් ඒ රූපයේ අපි කියපු ආනාපාන රූපේ වායෝ පොට්ටබ රූපේ එයා දැක දැක දන දන ගෙවෙනවා. ගෙවෙනකොට වැරදි සංකල්පයකට යනවා. දැන් ආනාපානෙ ගෙවුණා, සතියත් ගෙවුණා, කැඩිලා දැන් මං අසරණ වෙලා දැන් ආයෙ කොහෙන් හරි පිටරටකින් හරි ආනාපානෙ ගේන්න ඕනේ. නැවෙන් හරි ගෙනල්ලා ආයෙ ආනාපානෙ දාගන්න අදිටි හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එතනයි ඔය ප්‍රශ්න මතුවේ. ඒකට යාට රිදවන්න නැති වෙන්න කරන්න තියෙන ක්‍රමය තමයි පීජි කරනකොට මෙහෙම වුණානේ. දැන් අද ලෑස්තිලා යන්නේ කිසියම් දඩක් එක්කම බඩේ එකක්ම කුඩු එකක් වань නිදිමතක් නැත්තම් භවනා කිරීගෙන යනකොට එනම අවස්ථාවක් අරමුණ නොදෙනී යන එකක්. ඒක ඉවර එන්නේ නැහැ. ඒක එන්නේ අරමුණ සියුම් වෙලා සූක්ෂම වෙලා අති සූක්ෂම වෙලා. අනිත් දවසෙත් බලන්න තෝරන්නේ මේ ඔක්කොම අරමුණ ඇති තැනක සිට නැත්තන්ට යනකොට සතිය කැඩීමක් වෙනවාද කියලා. එහෙම නැත්නම් මේක අපේක්ෂා කරගෙන යන්න අක්‍රතබ්බයක් කියලා ගණන් ගන්න නැතුව. ඊයොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම කියනවනම් අරමුණක තියෙන සතිය දඬුවට අල්ලගෙන ඇවිදින බබෙක් වගේ. අරමුණක් නැති සතිය දඬුවට අතහැරලා කෙලින් ඇවිදින බබෙක් වගේ. එතකොට හිතෙන්නේ දඬුවට අල්ලන යන එකද දක්ෂකම දඬුවට අතහැරලා යන එකද දක්ෂකම කියන්නේ. මොකද හිතේ? නැත්තම් දැන්ට දඬුවට තියෙන්න ඔය ළඟ. ඉතින් අපි මේ දඬුවටේ තියෙන ප්‍රායෝගික වටිනාකම දන්නේ දඬුවට කරේ තියාගෙන යන්න හදනවා. ඉවරනාට පස්සෙත් හදිසි ආයෙ ඕනොනොත් ඒ තරම්ම අපේ මේ තර්ක මනස මේ වගේ මේ නිවන වගේ දෙයකට කවදාකවත් එන්න ඇතුළට එන්න දෙන්නෙම නෑ. එයා තර්ක කරනවා නිත්‍ය සංඥාව වෙනකන්. ඒ ඝන සංඥාව වෙනකන්. සුඛ සංඥාව වෙන සුභ සංඥාව වෙන. එතකොට බුදුහාමුදුරුවෝ හරිසා භාවනා හරියට නමුත් යෝගාවචර හිතන දැන් වැරදිලා, කැඩිලා. ඉතින් ඒ නිසා එක්කෝ හිත ලීන බහටපත් වෙන නින්දට වැටෙනවා. එහෙනම් තමයි හුස්ප ගන්න යනවා. එහෙම නැත්නම් හැමදාම මම භාවනා වැරදිලා කියලා දිගට විතර කරනවා. මේක බණ ඇහුවට හරියන්නේ නැහැ, භාවනාකට හරියන්නේ නැහැ, සාකච්ඡාවෙන් විතරමයි ගැලවෙන්නේ. මේක සාකච්ඡානුගහිත අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. සාකච්ඡාවට ප්‍රශ්නේ ප්‍රායෝගිකතාවට ඉදිරිපත් කරන්න පුළුවන්. සමහරව ඇත්තට භාවනා කරන්න මේක කියා ගන්න බෑ. ගොඩ වෙනවා. මෙහෙම වෙනසක් ඉතින් නැහැ නේ. අපි දන්නේ දිගටම ආනාපානෙ තියෙන්න ඕනේ. ඒ සංඥාව තමයි අපට නිත්‍ය සංඥාව කියලා කියන්නේ. ආනපාන විපරණාමයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආනපානේ නැති වුණාට සතිය පවත්වන්න පුළුවන් නැත්නම් අනාරම්මනව සතිය පවත්වන්න පුළුවන්. අනිමිත්තව සතිය පවත්වන්න පුළුවන්. ඊටත් වැඩි ඒක වරහන් දාන්න. අනාරම්මන සතිය, අනිමිත්ත සතිය සාමාන්‍ය සතියට වඩා ගෝ බලවත්. ඒක සති බලයක්. ඒක හොඳටම රේන්ෆෝස් වෙච්ච වෙලාවක තමයි කස කැවිච්ච වෙලාවට තමයි ආශාන්තර වේගයේ සෑහෙන ආවට පස්සේ තමයි යාට පුළුවන් වෙන පොළවෙන් ඉස්සෙන්න. මේ පොළවෙන් ඉස්සෙනකොට ටිකක් ඇඟ රත් වෙන ගතියක්, හීන්දාරි දාන ගතියක් තියෙනවා, ඔක්කාර වෙන ගතියක්. ඒකනේ කියන්නේ ඔක්කොට ප්‍රතිතද කරගන්න දඟලන්න එපා කියලා. ඉතින් අපි කොච්චර ආත්ම සංඥාවක් අල්ලගෙන ඉනවද? කොච්චර රූප ලෝකයක් අල්ලගෙන ඉනවද කියනවනම් අවුරුදු 2600 ඉස්සලා බුදුචාන් ආශ්‍රේ කියපු ක්‍රමේ නිසා අපිව ගෙනියන උඩට අපි ආය හයියෙන් පොළොව දා ගන්නවා. මොෝ මොහොත කරවත් මේකෙන් නම් ගැලවෙන්න බෑ කියලා ඒ පොළොව දාන වල භූමාට දෙවිගොල්ලෝ ආවා. ඒක නැත්තම් මේ මොකද කියනවා. ගෙවලියෝ. ගෙවලයි කියලා තියෙන අර තමගේ වස්තුව බදාගෙන මැරලත් බදාගෙන ඉන්නේ. ආන්නේ ගෙවල අදහස අපි ළඟ තියෙන. ඒක ගෙවල දාන්න. ගෙවල අදහස් ගෙවල දාන්නයි මේ අලුත් දෙයකට ලෑස්ති වෙන්නේ. මේකට කියනවා අපි යෝනිසෝමනසිකාරය කියලා. අලුත් දෙයකට මොනම ක්‍රමෙන්වත් ලෑස්ති නැහැ. වෙනස් වෙච්ච ගමන් අපි හදාගන්න අර්ථකතනයක් අරමුණ තියෙන්න ඕන. අරමුණ නැත්තම් සතිය කැඩලයි කියලා. හරි ඊට පස්සේ දෙවෙනි කොටසක් කිව්වා මොකද්ද භාවනා කරනකොට හිතවිලි ඇවිල්ලා ආයතන කොට හිතවිලි ආවට පස්සේ හිතවිල්ල නැවතත් ආනාපානෙට ආවට පස්සේනේ අපි දැනගන්නේ අපේ හිත පිට ගියයි කියලා. එතකොට ඒක පහු වෙලාන්නේ. ඒ හිත පිට ගිය බව දැනගන්නේ ආපහු නැවත ආනපානට ආවට පස්සේ. එතකොට ගොඩක් තමයි නේනවා. සමානාවට ගොඩක් වෙලා යනවා. ඒක කරන කෘත්‍ය සිද්ධ වෙනවනේ. මේ නිසා ਸਰවඥාන්සේ සඳහන් කළ තියෙනවා මුළු ලෝකෙම සම්පූර්ණ සාපේක්ෂතාවාදයක් තියෙන්නේ. අපේ හිතේ අරමුණ නැති වෙලාවේදී අරමුණ නැති සතියක් දැන් තියෙනවා කියලා දැනගන්න බෑ. ඒක දැනගන්නේ හිතට අරමුණක් ආපු ගමන්ම දැන් නම් අරමුණක් තියෙනවා. කලින් ඉඳලා තියෙන අරමුණක් නෙවෙයි කියලා ඒකට කියනවා ණය විපස්සනාව කියලා. අනුමාන ඥාන කියලා කියනවා. අනුමාන ඥාන කතාව තමයි කියන්නේ අපිට කළු ලෑල්ලක සුදු සුදු පාටේ කළු ලෑල්ලේ අඟුරු කෑල්ලක ලිවට පේන්නේ නැහැ. ඒ සුදු පාටෙන් ලියන්න ඕනේ. වයිට් බෝඩ් එක සුදු පාටේ ලිවට පේන්නේ නැහැ. කළු පාටෙන් ලියන්න ඕනේ. ඒ නිසා ඇතිතන ඉන්නකොට නැත්තන තේරෙනවා නැත්තන ඉන්නකොට ඇතිතන ඇති තේරෙනවා. ඒ නිත්‍ය සංඥාව තියෙන මනුස්සයා කියනවා නෑ නෑ නැතිතනේදී නැත්තන වැටෙන්න ඕන මට. ඇතිතනේදී ඇත්තන වැටෙනවා. එහෙම ගන්න නැහැ ලෝකේ නෑ එහෙම ගන්න. පිහි තියෙන්නේ අරකට මේ කියන්නේ විපස්සනා ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන ඉස්සර ගියාට ඒ ඥානය රේන්ෆෝස් වෙන්නේ එහෙම නැත්නම් ගැල්වනයිස් වෙන්නේ ඊට පස්සේගෙන ඩිඩක්ටිව් නොලෙජ් එක ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක කියන අනුමාන ඥාන නැත්නම් ණය විපස්සනා කියලා ණය විපස්සනා තේරෙනවා මෙන්න ඔකපාරට මොකක්ද දෙයක් ආවා ඒක කලබල වෙන්නේ නැතුව හිටියොත් තේරෙනවා අඩේ ඉස්සල මොකුත් තිබිලා නැහැ නේද මොකවත් නැති වෙලාවේ මොකවත් නැති බව තේරුම් ගන්න පුළුවන් ශක්තියක් අනසේ නැහැ. ඒක කියන්නේ ඇහැට ලෝකෙම දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න රිෆ්ලෙක්ටරයක් ඕන. ඒකට ආදාසයක් ඕන. ජල කඩක් ඕන. නැත්තම් ඇහැ කවදාවත් දැකන්නේ කතා කරන්නේ. එසේ මේ සංසන්දනාත්මක ඥානයක් මේකේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂේ ආවට ප්‍රත්‍යක්ෂේ ගොළුයි. ප්‍රත්‍යක්ෂේ කොහොමඩක්වත් කොමියුනිකේට් කරන්න බෑ. ප්‍රත්‍යක්ෂේ Tamanට ගෝචර දෙයක් වඩපත් වෙන්නේ ඒත් එක්කම පිටිපස්සෙන් යන අනුමාන ඥානයක් නිසා. එහෙම නැත්නම් අන්වේ ඥානයක් නිසා, ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකක් නිසා. ඒ නිසා මේකට සෑහෙන බුද්ධියක් ඕනේ භාවනා කරාට. මේ ලැබෙන විමුක්තිය, මේ ලැබෙන ගලවා දැමීම, ගැලවෙන ගැලවෙන ටිකේ ටිකේ තේරුම් ගන්න ඕනේ එන්න ගැලවෙන්න ගැලවෙන්න මට අසහනෙ අඩුයි. ගැලවෙන්න ගැලවෙන්න මට අතති අඩුයි කියලා. ආන්න ඒ පුංචි පුංචි තේරුම් ගොඩක එක ක්‍රියාවේගයක් තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. එනිසා මේ ඔය අපි කොහොමදනේ තේන්සුදිචාරදී ගත්ත මම හිතුවා ඉස්සෙල්ලා ප්‍රශ්න තමයි මේකටයි දෙකටම මේකේ උත්තරයක් තියෙනවායි කියලා. ජුජානංශයේ දේශනාවක් තියෙනවා සනිමිත්ත වර්ගයේ සනිමිත්තා භික්ඛවේ උපපජ්ජති පාපකා කුසල ධම්මානෝ අනිමිත්තා තස්මින් ඒව නිමිත්තේ පහනේ නැ තස්මින් නිමිත්තේ පහනේ තස් තං අකුසලං නොහෝති කියලා. ඒක උපදින තාක්කල් කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුළු. අරමුණක් නැත්තම් මේ අරමුණ නැතුව කවදාස් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ නිසා දැන් තමන්ට තියෙන අරමුණ මොකද්ද කියලා බලාගන්න. ඒක ඒක තමයි දැන් තියෙන හරියක් කෙලස් තියෙන. මේ අතීතෙත් නැහැ කෙලස් අනාගතෙත් නැහැ. දැන් මේ දැකපු අරමුණ ගෙවෙන්න ඇති. ගෙවෙනවා කියන්නේ කෙලස් කියන්නේ. දැන් අපි කිව්වොත් අරමුණ ගෙවුණා කියලා කියන්නේ සත්‍ය කැඩීමක් කියලා ගත්තොත් ඔළුවෙන් ඊට ගත්තා වගේ වෙනවනේ. එතකොට අපි කාට හරි කිව්වොත් එහෙම ආස්වාද ප්‍රසවාසය අල්ලගන්න ආස්වාද ප්‍රසවාසය මුලමඳව බලන්න ආස්වාද ප්‍රසවාසය සංසන්දනය කරන්න කියලා එදෙන මුඛාදෝ මුඛා බදාගත්තා වගේ අල්ලනවනේ ආස්වාද ප්‍රසවාසය ඊට පස්සේ ඒක ගෙවෙනකොට යාට හිතෙන්නේ මේ අතපල්ලි ගහනවා වගේ අරක ඉතින් ලොකු හිස්තන ලොකු බයක් එනවා නියේ මෙච්චර ආසාවෙන් සිපවලඳගත්ත ආනාපානේ ඕම් ගියා ඕම් නැති වුණා කියලා ඉතින් ඔන්න හදින්න පටන් අර ගන්නවා අර නැති වෙච්ච ආනාපානේ ඇති කරගන්න එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා එහෙ නැත්තම් සැක ගුරුවරයා මාරු කරලා යනවා බෑ බෑ මේ ගුරුවරත් එක්ක කරන්න බෑ යාට දෙන්න භාවනා මම යන්න ඕනේ ආනාපානතු වෙන අරමුණක් දෙන ගුරුවරෙක් කාට කියලා. එහෙම නැත්තම් වෙන අරමුණක් හොයන. මේක තමයි අත්යෙන් අතර පැන පැන යන. ඒක නිසා මේකට හේතුව මම එහෙම කියන එක වැරදි ඇති මේ සමාධියේ තියෙන කෑදරකම. සමාධිය හැමදාම යන්නේ නිමිත්තක් එක්ක. ඒ නිසා අපි මේ නිමිති හදාගෙන නැත්නම් අඩුවන නිමිති බල ටිකක් හරි හිටවගෙන ඒක තමයි නිමිති බල බල ඉන්න තමයි මුළු භාවනාවම අද ලෝකේ තියෙන නිමිති බැලිලක් විතරයි. උදේශ මේ නිමිත්ත දෙන්නේ මේක වෙනස් නැටි බලපං. ගෙවුනට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඊට පස්සේ තමයි විපස්සනාට වැටෙන්නේ. ඉතින් අපි ගෙවෙනකොට හිඳාඩිය පටන් අරගත්තොත් ඇඟ නිකන් වමනේ යන්න වගේ පටන් අරගත්තොත් මොකද වෙන්නේ? ඉවර වෙනකොට ආයෙකත් ඔයගක් ඉම්පෝට් කරලා ගෙන්න ගන්නවා ආයතර අරමුණු ටිකක් මොකද නැතිවෙච්ච එක පාඩුවක් ඒක නිසා ඒක මේ පරියන්ක භාවනාවේදී අරමුණක් මේ විදිහට ගෙවීම දකින්න පුළුවන් නම් ඒ ගෙවෙන අවස්ථාව කියලා කියන්නේ සමාධියේ ස්ථිරභාවය. ඒක සමාධිය මෙන්න උන වැඩි ඉවරයි. ඊට පස්සේ යෝගාචර යෝනිසමස්කාරය පහළ වෙන්න ඕනේ. යෝගාචරයට ණය විපස්සනා පහළ වෙන්න ඕනේ. දැන් මම දැක දැක දැන දැන අරමුණ ගෙවෙනවා. ඒ කියන්නේ දැක දැක දන දන කෙලස් කියනවා. මට කවදාද මේ කෙලස් 100%ක්ම ගෙවිලා ස්පාසු වෙන තැනට එන්නේ. මේක මේක ලොකු ළඟාවීමක් බව තේරෙන්නේ කවද්ද? එහෙමනම් අරමුණ වල තියෙන සංසාර දුක් ගතිය අරමුණක තියෙන පීරි ගාන ගතිය අපි ඉස්සර කිව්වාගේ ප්‍රේම කරපු ඕනම කෙනෙක් වදයක් දෙනවා අපිට. ඒක කොයි එකනක් දෙනවා. ආයේකේ දෙකක් ඇත්ත නැහැ 100%ක්ම දෙනවා. එක්කනේ දෙන තමයි කන හරහා රත් වෙන්න ගහන්න එක්කනයි දෙන්නේ. අනික අතේ ටික ටික ගහනවා. එච්චර. ඒ මනුස්සයාට ස්තුති කරන්න ඕන නඩු ගන්න ඕ ධර්මයේ පෙන්නන අනික කට්ටිය ටික ටික කන්නේ අපි. අරුණම් බෙල්ලම කනවා. බුදු දහමද කියන්නේ නිසා ආරුණක් අරගනින්. ඒක අරගත්ත නිසා අනිකව අතාරින්න පුළුවන්. ගත්ත අරමුණ දැක දැක දැන දැන ගෙවෙන්න මේ මේ කලාව නැත්තම් මේ මේකේ තියෙන මේ ආර්ට් එක තේරුම් ගත්තට පස්සේ ඕනම අරමුණක නිවන තියෙන අරමුණ ගෙවි යන තැන, නිරුද්ධ වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන. ඉතින් අරමුණ එනකොට අල්ලන්න හදන එක සමති කියලා ගන්නකො. අරමුණ තහවුරු කරගන්න හදන එක, නිත්‍ය කරගන්න හදන එක. ඒක අවශ්‍යයි. ඊට තමයි ඒක තමයි ඊට පස්සේ ගෙවම් කරන්නේ. හරියට අපි යකඩ කැල්ලක් අවශ්‍ය ප්‍රමාණයට කපන්න ඕන නම් ඉස්සලා අපි ඒක චක් එකට දාලා සෙන්ටර් කරලා හරියට අල්ලගන්න එපා. ඊට පස්සේ මේක අපි කට්ට තියලා ගානට කපන්න පටන් ගන්න. නැත්නම් මේක හෙල්ලියලි තිබුණා කපන්න බෑනේ. එහෙම නැත්නම් ප්‍රතිකාලක එම්බ්‍රොයිඩරි එක දාන්න ඕන නම් එම්බ්‍රොයිඩරි එක දාන්න රෙද්ද හොඳට රාමුවක හයි කරලා ඒ ෆිට කරගන්න ඕන. ගාන රෙද්ද ඇදලා හයි කරලා රාමුව හයි කරලා තමයි එම්බ්‍රොයිඩරි කරන්නේ. ඊට පස්සේ තේක බොන්න උනත් රාමුව පිටින් තියලා ගිහිල්ලා ඇවිල්ලා තේක බොන්න උන ප්‍රශ්නයක් නැහැ. රෙද්ද හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්න රෙද්ද එම්බ්‍රොයිඩරි දාන්න බෑ. ඉතින් මේ රෙද්ද අල්ලපු එක නන රෙද්ද අතාරින්න බැරි කමයි අද ওই භාවනාවේ තියෙන ප්‍රශ්නේ. වැඩි වුණොත් පස්සේ මොකල් වන්නේ බය රාමුතිය දඬුම් ගන්න හැක. එම්බ්‍රොයිඩර් රාමුතියදී එම්බ්‍රොයිඩර් කරගත්තාට පස්සේ ඒකත් එක්ක ඇඳට ඇඳගෙන ගියොත් මොකද? අද ඉන්න හුඟක් භාවනාකාර වෙතන ඉන්නේ. ඒ ක්‍රම වේදයයි, ඒ ගුරුවරයයි, ඒ ඔක්කොම අල්ලගෙන ඔක්කොම කරේ තියාගෙන මේ උපකරණේ ගත්තේ මේ එම්බ්‍රොයිඩර් එක අල්ලගන්න කියන එක දන්නේ. එනතන් චක්කයකට දැම්මේ යකඩේ චක්කකේදීදී වාහනේට දාන්න බෑ ඒක ගලවන්න ඕනේ ඊට පස්සේ. ඒ නිසා මේක අල්ලන ඇල්ලිල්ල අල්ලන්න ඕනේ මොකಾದ මොකಾದ බැදුවා. යා හොල්ලන්න බැරි වෙන්න අල්ලන්න. ඊට පස්සේ ගලවන්න ඕනේ තිබුණ තැන මතක නැති අමාරුයි. ඒ තරම්ම අමාරුයි මෙච්චර විසි කරන්න ඕන නම් ඇයි මෙච්චර ආසාවෙන් අල්ලන්න ඕන කියලා අහනවා. ඒ බුදුම පඬිස්සංශ කියනවා ගෝයන් කපන්න ගියාම ඔය පැරණි ක්‍රමයට ගොයන් ගස් ටිකක් මෙහෙම උප්පිටට ගන්නවා. ඒක හොඳට අල්ලගත්ත දෑකැත්තෙන් කැපුවා. ඒ පැත්තක තිබ්බා. ඊගාව උප්පිටක් අල්ලගත්තා කැපුවා. ඉස්සලා අල්ලගන්න අල්ලගත්තේ නැතිව කැපෙන්නේ නැහැ. අල්ලගන්න ඒක කපන්න ගන්නේ. අල්ලගත්ත ගන්න කිසිප වෙනඳ ගන්න හරි ආලිංගනය කරන්න හරි නෙමෙයි. දෙඤ්ඤම් වැඩි කියලා තමයි අල්ලන්නේ. ඇල්ලුව කැපුවා පැත්තක තිබ්බා. අල්ල කැපුවා. ඉවරයි. අල්ලගත්ත එකම අල්ලගෙන හිටියත් බෑ. මේක ලේසි නෑ මේ මේ ඒකට සංසාරේ පරිප්පු ඇති වෙන්න කාලා දෙන්න. ඒක නැත්නම් මේ විනෝදාංශයට භාවනා කරන කට්ටිය, කට්ටිය භාවනා කරන නිසා ෆැෂන් එකට භාවනා කරන කට්ටිය කරගෙන කරගෙන ගිහිල්ලා කකා කකා යනවා. කොතනට ගිහිල්ලා ඉවර කරන්නද කියලා දන්නේ නැහැ. මොකද මේ දුක දැනන නෙවෙයි. ඒ කියන්නේ අදාළ සංසාර බය දැනලා නෙවෙයි භාවනා කරන්නේ. එතකොට ඉතින් අහුමුළු වල ගිහිල්ලා හිර වෙන්න පටන් ගන්නවා. හාමුදුරනේ එතකොට දැන් ආනාපාන සතිය ඉබේට වෙනවා කියලා කියන එකද එතකොට නැත්නම් දැන් ඊගාවට මෙහෙම වෙයි කියලා බලන එකෙන් බලක වැරදි. ඉබේටම වෙනවා කියලා කිව්වහම ගොරෝසුට වැටෙනකොට ඉබේටම වෙනවා. මධ්‍යස්ථවට එනකොට ඉබේටම වෙනවා. නොදෙනී යන වෙලාවේ ඉබේටම වෙනවා. ඒ දැනුම් මට්ටම් තුනක් තියෙනවා. ආනාපාන වෙන්නේ කොහොමද ඉබේටම තන්නේ. ඉන්නේ දිගවල කොහොස්ම ගන්න කියලා මතක තියාගන්න. පොල් ගන්නකොට එම හුස්ම ගන්න මතක තියනද? නෑ නෑ. එතස දැන් ආයෙත් ප්‍රශ්න යනවා ඩිබේටම කියන වචන අයින් කළා. අරමුණ දිහා බලන්න යන්න. අරමුණ කියන්නේ ආනාපාන කියන්නේ? ආනාපානේ ආනාපානේ දැන් දැන් හුස්ම කෙටි වේගෙන යනවා කියලා ඒ දිහා බලාගෙන යනවා. ඔව්. අපි කියමු ඉර පායනකොට තරු නිවිගෙන යනවා. ඉර පායනකොට හඳ මේ මේ ඒක දිස්නේ නැති වෙලා ප්‍රකාශ ශක්තිය නැති වෙනවා. අපි ඒ තරුව දිහා බලන ඉන්නවනේ. දැන් තරුව නෑ එතන. බලන්න බලන්න. බලාපොරොත්තු සුන්වීමක් වෙන්න ඕන මේ තරුව නැති වෙලා නෙවෙයි මේ. නෑ ඒක නෙවෙයි දැන් අර දැන් මම දැන් මම දැන් හුස්ම රැල්ල කෙටි වෙලා ගියාම මම ඊළඟට බලාපොරොත්තු වෙන දැන් හුස්ම රැල්ල නැති වෙලා යයි කියලා. එතකොට එහෙම බලාගෙන හිටියොත් එතකොට මම ඒක එතකොට මගේ භාවනාවට ඒක බාධාවක් නේද හම්ද මම ඒක වෙයි කියලා බලාගෙන ඉන්නේ එහෙම අපේක්ෂාවක් ආවයි කියලා දඬුවම් කරන දෙයක් නෑ එන්නේ ඉඩ තියෙනවා නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අපේක්ෂා කළ ප්‍රමණය ලෝකේ දෙයක් වෙන්නේ නෑ ඒක සිද්ධ වෙන්නේ යාට ඕනේ තාලෙට ඒ නිසා අපි අපේක්ෂාවට ඕන දේ කල්ැතු ඇති කරගත්තොත් ඒකත් ප්‍රශ්නයක් නැතුණාට පස්සෙත් අපේක්ෂා ඇති කරගන්න නැත්නම් ඒත් ප්‍රශ්නයක් හරියට වෙලාවට මේක කොයින්සයිඩ් වෙilla තමයි ওই විපස්සනා ඥාන කියන්නේ. වැඩේ සිද්ධ වෙනකොටම අපි දන්න ඥානයත් හරියට ඒකත් එක්ක පැරලලි ගියොත් එතකොට තියෙන බුදුමුත් මේක තමයි තේරුම් ගත්තේ. මම කල්ලාතු අපේක්ෂා කරුවොත් ඕ උනාට පස්සෙත් අපේක්ෂා කරන්න නැතුව ප්‍රශ්න කරොත් එහෙනම් මට බුද්ධිය නැහැ. ඒ ඒ ඒ තඩමාරුව තමයි අපේ ජීවිතේ තියෙන්නේ. මේක සිග්නලයිසේෂන්. කල්ලාතු අපේක්ෂා කරන එක භාවනාවට බාධාක් වෙන්නේ නැහැ. බාධාක්. ඒ කියන්නේ ගාගහේ gediye ඉදෙන්න ඉස්සෙල්ලා අපි මේ කෑවොත් අමු අඹ ඇඹුලයි. වැටුණාට පස්සේ නොකා හිටියොත් සත්තු ගාලයි ගයි. එනිසා හරියට ගෙඩිය ඉදිච්ච වෙලාවේ කෑවොත් විතරක් අඹ ගෙඩියක රසය ගන්න පුළුවන්. ඒ හැම වෙලාවෙදීම ඒ වෙලාවක් සහ ස්ථානයක් තියෙනවා. ඉතින් ඒ දෙක සින්ක්‍රොනයිස් වෙන එක. ඒ සිදුවෙන දේ අනුවම ඒකට අනුග්‍රහ කරන්න සිදුවෙන දේට අනුග්‍රහ කරන්න ඉස්සර පස්සර වෙලා බෑ. ඉස්සරපස්සට වෙච්ච ගමන් අහුරස් වෙනවා. ඒ හුරස් නිසා තමයි මේ දුක කියන්නේ. ඒක තමයි අසහනය කියන්නේ. ඒක තමයි දැවිලි තැවිලි කියන්නේ අපේ ජීවිතේ. අරකට එක්කම යනවා නම් ඒක හරීම సౌందర్యාත්මක වැඩක්. ඒ ඉර පායනකොට හඳ මේ ඉර පායනකොට මල් පිපෙනවා. ඒක කිසි කවුරක් කරන්න දෙයක් ඕනේ නැහැ. ලස්සන සිද්ධ වෙන. ඉතින් අපි හැම වෙලාවෙම එක්ක අමුඹ කනවා. එහෙම නැත්නම් අඹ පරිවෙලා කුණු වුණාට පස්සේ කනවා. ඒ දෙකේදීම අඹ රහින්නේ නැහැ. ඉතින් ඒක වෙන උත්තරයක්වත් නෑ. කරලා කරලා කරලා කරලා හරියට තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙතෙන්ට යනකොට වැඩ අතහැරලා බලහින්න බෑ. මෙතෙන් යනකම් වැඩේ කරපන්. යන වැඩේ තල්ලුව දෙන්න ඕනේ මෙතෙන්ට යනකම්. එතෙන් ගියාට පස්සේ එහෙම ඒකට වෙන්න ඉඩ දෙන්න ඕටෝ පයිලට් එක දාන්න. ඒක කියලා දෙන්න බුදුහාමුදුරුවෝ කියන මට බෑ කියලා. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කරලා මෙතෙන් යනකම් හැමදාම තල්ලු කරන්න ඕන. කුෂ් බයිසිකලේ ගන්නකො. නැහැනතර බයිසිකල තල්ලු කරන ගිහිල්ලා වේග ආවට පස්සේ එයා බැලන්ස් එක ගන්නවා. ඒක මේ අපේ ජීවිතේ මේ භාවනාවෙන් අර අනික ගොඩාක් තැන්වල අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ සාමාන්‍ය බුද්ධි භාවනාවට දාන්න ඕනේ. අපි සමතේ තියෙන තාක්කල්, සමතේ වැඩෙන තාක්කල් අරමුණත් එක්ක හිත හරියට සමබර වෙලා යන තාක්කල් අපි ඒකට අනුග්‍රහ කරලා, තල්ලු කරලා ඒක සමබර කරලා දෙන්නවා. දෙන්න ගානට යන්න පටන් ගත්තා පස්සේ මේකට අත ගන්නවා. ඒක ලේසි නෑ. ඒක තමයි මේ ජීවිතේ කලාව වෙලා තියෙන එකයි. එතෙන් යනකම් කෙරුවේ නැතුව මගදී නැතර කරත් බෑ. ඒ හොඳට සින්ක්‍රොනයිස් වෙලා යන්න හදනකොට අත දැම්මත් බෑ. ඉතින් ඒකට වෙන ට්‍රයිල් ඇන්ඩ් එක මෙතඩ් එක කර වෙන ක්‍රමයකුත් නැහැ. ඉතින් ඒක කෙරුවට පෞසිද්ධ වෙන්නේ නැහැ. ඒක කවදා හෝ Taman සාක්ෂාත් කළ යුතු දෙයක් නේ. ඒ නිසා අපි වැටි වැටි තාම උත්සාහ කරන්නේ ඒකම තමයි. ස්වාමීන් වහන්සේ සිතුවිල්ලක් එනකොට භාවනා කරනකොට සිතුවිල්ලක් එනකොට දැන් මම හිතනවා ඒක තණ්හාව හරි විචේ විසහරි ආපසිතුවිල්ලක් කියලා දැනගෙන එතකොට ඒක තව ටිකක් භාවනාවේදී මම හිතනවා මේකට හේතුව මමයි මම හිතපු විදිහම තමයි වැරද්ද කියලා එතනින් අයින් වෙන්න අයින් වෙන සිතුවිල්ල අයින් වෙන්නම හිතලා ඉවර කරන එක ඉවර කරලා අපහු භාවනාවට එන හරියද මේව මම ප්‍රශ්නයක් අහුවොත් දැන් ඔය කතා කරලා තනි ක්‍රම හිතවිල්ලට ද්වේෂයෙන් නේද කියලා අහුවොත් මොකද කියන්නේ? සමහර වෙලාවට ද්වේෂය නිසා වෙන්න පුළුවන් මේ සිතුවිල්ල එන්නේ. 100%ක්ම ද්වේෂය. සමහර වෙලාවට නෙමෙයි. එනිසා හිතවිල්ලට ද්වේෂ කළා නිවන් දකින්න බෑ. ද්වේෂය වැඩෙනවා. ඒක නිසා ඔව් මොකද කියන්නේ? එතකොට නම් එතකොට වැරදි කාර්යය මම්මයි කියලා හිතන්න. ආයි දැන් මමද නැත්තම්. අර උසාවියා නේ කාර්යය මම හිතට කපනවා. ඒකේ මගේ හිතේමයි මම හිතපු විදිය වැරදි. මම එතනින් ද්වේෂය කියන්නේ කෙලේශයක්. කෙලස් මූලයක්. ඒ නිසා දැන හෝ නොදැන කරොත් ගවන්න ඕනේ. ඒ භාවනා කිරීම ද්වේෂයක් නෙවෙයි. ඒ නිසා ප්‍රශ්න වරණ ගන්න වෙන්නේ මට සාමාන්‍යයෙන් එපා කියලා හිතන මේ හිතවිලි වලින් එන බාධා මම නැති කරගන්නේ කොහොමද? ඒකනේ ප්‍රශ්නේ. ඔය තොරතුරු දුන්නට ඒක වැරදි නෑ. තොරතුරු දීප නිසා තමයි අපිට විග්‍රහයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ මෙහෙම මම කියන්නම්. අපි දැන් වොලිබෝල් ගේම් එකක් බලනවා කියලා කියන්නේ. බැඩ්මින්ටන් ගේම් එකක් දිහා බලනවා කියන්නේ. අම්පයර් ඉන්නේ හරියට net එක උඩින්නේ. එයා ඒකට මේ පැත්තේ මේ පැත්තේ දකින්නවනේ. අම්පයර් ඉන්නේ net එකට උඩින් එයා ඉඳගෙන ගල ගන්න මෙතන ඉන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ දෙපැත්තේනේ. දැන් මම ඉන්නේ මං හිතන අපේ පාටි වැඩ කරන මේ පැත්තේ කිම අපි ඉන්නේ අපේ පැත්තට චියර් කරගෙන. එතකොට බෝලේ එහා පැත්තට ගියයි කියනකො. දැල අස්සෙන් මට බෝලේ පේනවනේ. දැල තිබුණයි කියලා බලන්න ප්‍රශ්නයක් නැහැනේ. දැලේ ඇහිදල් කියලා જાතියක් තියෙනවා. ඒ නිසා දැල මට පේන්නේ මට රස විඳින්න පුළුවන් එන්නේ චියර් කරමුනේ බෝලේ මේ පැත්තේ තියෙද්දි විතරයිම කියලා එකක් නැහැ. බෝලේ එහා පැත්තට ගියලා දැල අස්සෙන් පේනවා. ඒ වගේ බලන්න මේ හිතිලි කියන්නේ තාප්පයක් නෙමෙයි ඇහිදැල් එකක්. ඒක අස්සෙන් ආනපන බලන්න. ඒකට ආනපන ගේම් බලන්න පුළුවන් තාම. දැලෙන් එහා පැත්තේ තිබුණත් මේ පැත්තේ තිබුණත් හිතවිලි තිබුණත් වේදනා තිබුණත් ශබ්ද තිබුණත් ඒවා දැඩි ආවාර නෙවෙයි. ඒ වගේ ඇහිදැල් තියෙනවා. ඇහිදැල් නැති තැන බලනකොට ටිකක් කරදර බව හැබෑව. ඒ නිසා කවදා හරි බලන්න උත්සාහ කරලා මේ හිතවිලි අයින් කරන්න යන්න එපා. හිතවිලි හරහා බලන්න. හිතවිලි විනිවිද බලන්න. මේකටයි විපස්සනා කරනවා කියන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් දැන් මේ පැත්තේ බෝලේ දැලේ මෙහා පැත්තේ තියෙනවනේ හොඳටම බෝලේ පිරිසිදුව පේනවා. එහා පැත්තට ගියාම ඒ දැල් ලස්සෙන් බෝලේ පේනවා. ඒ වගේ බලන්න හිතවිලි සහිත ආනාපානෙ කොහොමද? හිතවිලි රහිත ආනාපානෙ කොහොමද? එතකොට තමයි එකක් ප්‍රියයි අනිත් එක අප්‍රියයි. හිතවිලි සහිතයකට අපි අප්‍රිය ගතිය පාන. සහි රහිතයකට ප්‍රිය වෙන්න පුළුවන්. බාන උගා දුන්නාට පස්සේ හිතවිලි සහිතයකට ප්‍රිය වෙනවා. ඒ මට දැන් බලන්න පුළුවන්. දැන් ඉස්සර මම මේකට බය වෙලා හිතවිලි අයින් කරන්න දැන් ගලුවේ දැන් බලනවා. හිතවිලි තීතිත් ආනපන බලන්න පුළුවන්. දැකපො නැතිවත් කර පැති කරා. ඒකෝර කියනවනේ සද්දත් ටිකක් වරින් කොලන්න. දැන් හිතිලි සද්ද දෙකමත් තියදී ආනපාන බලන්න බැරිද කියලා බලන්න. හිතිලි සද්ද වේදනා තුනමත් තියදී බලන්න බැරිද කියලා බලන්න. එතකොට මේ බලන්න බැරිකම නෙවෙයි තියෙන්නේ ආනාපානයට මනාපේ සහ හිතිලිට ද්වේෂය කියන ආතුර ලෙඩක් අපිට තියෙනවා. පුළුවන් නම් අපිට හිතා ගන්න මේ හිතිලි මම එන්නේ කියලා ආපුවා නෙවෙයි. ආම්බේ කඩා වැටිච්චා. ඒකත් මේ සම්පූර්ණ ආවාරයක් නෙවෙයි. හිතිලි අස්සෙන් යන්න පුළුවන් මේකට හොඳ නිදර්ශනය හම්බ වෙන්නේ ආනාපාන දිනේ සක්මන් කරනකොට. ශක්මන්ට හොඳට පය තියෙන තේරෙනවා. ඒක අනබන්ට වැඩි ගොරෝසු ඒකට හිතවිලිත් තියෙනවා. හිතවිලි බැලුවොත් සක්මණ පේන්නේ සක්මණ බැලුවොත් හිතවිලි පේන්නේ. ඒ මොකද අපි අර ද්වේෂයක් තියෙනවා කියලා. ටික වේලාවක් යනකොට තේරෙන පටන් අර ගන්නවා. මේ හිතවිලි තියෙද්දිම ඒකට ද්වේෂ කරනව වෙනුවට හිතවිලි අල්ලවනල්ලේ අස්සෙන් පස්සේ අතරින් පතරින් මට පය තියෙනවා වැටෙනවද කියලා බලන්න නැත්නම් ඉරියව්ව තේනවද බලන්න ඉඳගෙන නෙවෙයි මං ඇවිදින බව තේනවද කියලා හිතවිලිත් තියෙනවා මම දකුණ පේන්නේත් නෑ විස්තර සහිතව නමුත් ඇවිදින බව දන්නවනේ හිටගෙන වෙන බව දන්නවනේ ඉඳගෙන වෙන බව දන්නවා ඉතින් ඒක උඩ හිතා ගන්න තියෙන දැන් හිතවිලි තියෙද්දි මම ඇවිදින බව දන්නවා ඉස්සර හිතුවේ හිතවිල්ල කවුවා මේ සියල්ලම නැශ්‍යනයි කියලානේ අනිත් වගේ මොන බාධාව ආවත් මේ බාධා ආවට පස්සේ කලියොත් මොකද කියලා බලුවොත් දහසකුත් එකක් ක්‍රමසහ විදිය අපිට තියෙනවා. බාධාවක් ආවයි කියලා ඉසాత වෙනකන් අඬල ඔක්කොම අතහැරලා දැම්මොත් බාධායෙන් වෙන්න උන බාධා වෙලා ඉවරයි ඇත්තට. ඒ තමයි හිතවිලි පොයි එකකින්වත් මේ ස්ථිරහානියක් කරන්නේ නැහැ. අපිට තියෙන දක්ෂකම තමයි හිතවිලි හරහා බලන එක. විනිවිද බලන එක. ඒ විනිවිද බලන්න නම් අපි යනකොටම දැනගන්න තියෙන්න ඕනේ මේ හිතවිලි කියන්නේ හතුරෙක් නෙවෙයි හිතවිලි ඇත්තටම මගේ සතිය දියුණු තියුණු කරන විනස් පැත්තකින් අරමුණු අරමුණු බලන්න පුළුවන් වෙන චීන කණ්ණාඩියක් විතරයි හිතවිල්ලක් කියන්නේ. සද්ද වෙන්නත් පුළුවන් හිත වේදනාවක් වෙන්නත් පුළුවන්. මේ විදිහට දේශ බැලුවොත් අපි දුක වෙනතට එන දුක කරදර කරන දුක මධ්‍යස්ථ හිතකින් බලලා දුක ගෙවම් කරන්නේ නෙවෙයි හදාන්නේ දුක අවබෝධ කරගන්න. දැන් සිදේශන කරන්නේ දුක්ඛ පරිඤ්ඤය. මේ යෝගාවචරයන් වල තියෙන දුක නැති කරන්න ආව ද්වේෂයෙන් ගත කරන්නේ. ඒක ඒ යෝගාවචරය නැති වෙනවා එකේ. යම් හේතුවකින් වේදන නැති කරන්න කවුරු හරි දැඟලුවොත් එයා සීදීනසගනී කියන එක වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ සද්ද නැත්තනකට ජීවුනොත් එක්ක සද්ද කරන එක නමරන්න ඉඩ තියෙනවා නැත්නම් තමන් මරන්න ඉඩ තියෙනවා. ඒක එච්චර දුර දේවල් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන මේ සද්ද කියන එකෙන් වෙන දුක එන කරදරේ වේදනාවකින් එන කරදරේ කිසිවිලේ කරදරේ හොඳට එකට වෙද්දි ඒක පෑරෙද්දි ඒක පීරි ගෑවෙද්දි බලාන ඉන්න. ඒකට අපි කියන එකට හරහා බැලීමක් කියලා. ඒ කියන්නේ හිතවිලි දන්නේත් නෑ යා හරහා බලන බව. යා යා ගරංගනේ රඟපානවා. අනේ උඹ රඟපාවා. දැන් ත්‍රිවිලර් කාර්යයක් යන්න පාර කියවෙනකන් ඉන්නේ නෑනේ. කකුල් දෙක දිගට යන මැදින් දැම්ම ගියා. මේ මිනිහා දන්නේ නැහැ සීවිල ගිහිල්ලා. ඉච්චරයි. දැන් බුදුහාමුදුරෝ මාර්යව පරාජය කරයි කියලා හිතනවා. ඌට පිට බලන වෙලාව පැනලා ගියලුල ඒ ඒ කිව්ව ඉච්චරයි. මාර්යා තාම ඉන්නවා. අර දැන් කවුරුත් අඩු වෙලා නැහැ. මාර්යා කිසිම අඩු වෙලා නැහැ. ඌ ඇල්ලෝ දන්නේත් නැහැ මංගේ පාරවත් උඹට හොයන්න බෑ කිව්වම සක බුදුදහමේ මේ පස්සේ තමයි මාර්ය පරාජය කතාව දැන්. එහෙනම් දැන් මාර්යා නැති වෙන අපිට ෆ්‍රීලෑන්ඩ් යන්න තිබ්බනේ. යන්න බෑ. ඒ උට වමට සිග්නල් දැම්ම දකුණට ගප්පා ගියා. එච්චරයි. ඒ සාමාන්‍ය අලියේ හලිවලනකොට එහෙම තමයි කරන්නේ. දකුණට සිග්නල් දාන අලියම ඥානවන්ත වෙන ඌ මැෂින් එක හරවා ගන්නට දකුණට අපි වමට ගප්පා ගියා. ඉතින් ඒකට අමරාවික්කේ ප්‍රවාදේ කියලා මේ දෝෂිකුත් තියෙනවා. අහඳගේ ප්‍රතිපත්තියේ. මේ ආනගේ ප්‍රතිපත්තියේ තියෙන කෙලස් කපන්න මිසක කාටවත් ගහන්න ඔක්කොත් මොකක්වත් නෑ. ඒ නිසා ඕනේ ඒ හිතවිල්ලකට වේදනාවට සද්දයකට එන්න අරින්න. සමහරලාට ඇත්තට මේ අපි කාබාසිනේ කල විනාශ කරලා දානවද හැම හිතවිල්ලෙම එහෙම නැහැ. ඒ හිතවිලි නිතර එන එකනට දැනගන්න පුළුවන් මේ හිතවිලි තියෙදිපත් ගන්න පුළුවන් හිතවිලි තියෙදි ඇවිදින්න පුළුවන් හිතවිලි තියෙදි ආනපාන කරන්න පුළුවන් ඒ වැඩ නතර වෙන්නේ නැහනේ අපි කරන්නේ ඒම වෙන බවට බලන එක විතරයි හිතවිලි තිබුණාට මූල කර්මස්ථානේ පේනවද බලන්න ඇවිදිනකොට මූල කර්මස්ථානේ අර ගාක් ටෙක්නිකලි ස්පෙસિෆික් වෙන්න එපා ඉඳගෙන ඉන්නකොට හිතවිලි තියෙනවා මට ආනපානෙ පේන්නේ නැති වුණාට ඉඳගෙන ඉන්න බව පේනවද බලන්න. ඒක ග්‍රොස්නේ. අරි වැඩි ලොකුයිනේ. සක්මන් කරනකොටත් වම දකුණ පේන්නේ නැතුව කන්නේ නැහැ. මම ඉඳගෙන නෙමෙයි මම ඇවිදින බව දන්නවද බලන්න. එතකොට හිතවිලි හරහා බලනවා කියලා කියන්නේ. ඇහිදල් ලස්සෙන් බලන්න ගියාම ඒක ලේසි. ඒක වම ඔසෝන යවන තමයි ඌව පේන්නේ. ඒවට තරම් හිත විවේක නැහැ. නමුත් දල වශයෙන් ඇවිදිනවා බලන්න පුළුවන්. අන්නේ විදිහට තියෙන ඉඩෙන් අර ගන්නවා. ඉතින් විදව් කරගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට හිතවිලි තියෙදි විස්තර බලන්න පුළුවන් තැනට එනවා. ස්වභාවයෙන් දෙදිමත් දෙදිමත් ඉන්නකොට කරන්න පුළුවන්. ඒකට කියනවා භාවනාවට කලින් සක්මන් කිරිල්ලෙන් මේ බැටරි ටික charge කරගෙන ඉන්න පුළුවන්. ඒක කරන්න. ඒක සක්මනේදී ඉඳගත්තර පස්සේ ඒක කරන්න මේ නිසා නිදිමත තියෙන එක නම් බලන්න කියන හොඳට ඇති වෙන්න මොබිලයිස් වෙලා එනර්ජයිස් වෙලා වෝමින් අප් එක දෙන්නේ කියලා. ඉතින් ඉඳ ගත්තට පස්සේ මෙනෙහි කිරීම කරන්නයි කියලා. අරමුණ ඒක slow releasing of energy. ආශාසනට ආශාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රසාසිනට ප්‍රසාසි කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඒ විතක්කේ කියලා අපි සාමාන්‍යයෙන් ටෙක්නිකල් කියන්නේ ඒ විතක්කේ විචිකි තීන මිද්දේ ප්‍රතිපක්ෂ ගන්න. ඇන්ටිඩෝට් එක. නිසා මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඉතින් මේ දෙක විතරමයි තියෙන්නේ භාවනාවේදී tools දෙකකට පරියන්කයට යන කෙනා පරියන්කයට කලින් සක්මන් කිරීම පරියන්ක ඇතුළත මෙනෙහි කිරීම නැත්නම් නම් කිරීම නැත්නම් ඊට පස්සේ යට පහුවෙන අදහසක් මේකේ තියෙනවා අරමුණ සියුම් වේගන යනකොට හිත හැංගී ගැනීමක් යෝගාවචර නිදිමතක් කියලා වර්තව ගන්නවා ඒ විදිහට රෝග ලක්ෂණ වැරදිද කිව්වොත් උත්තර දෙන්න වෙන බේතක් නිසා Taman හරියට දැනගන්න ඕනේ මේ නිදිමත කියලා කියන්නේ අපි අර මේ ප්‍රශ්න වලදී කතා කරා වගේ අරමුණ සිවුම් වේගෙන යන ගතියකට එනවා. ඒක ඇත්තට නිදිමතක් නෙවෙයි. ඒක භාවනාව ලොකු දියුණුවක්. අන්න එimhe එනකොට හිත සැඟවි ගැනීමක් කරනවා. ඒක ඩ්‍රැමැටික් නැති නිසා, ඉවෙන්ට්ෆුල් නැති නිසා, සිද්ධි බහුල නැති නිසා එතකොට හිත හැඟවි ගැනීමක් වෙනවා. ඒ හැඟවි ගැනීම නිදිමත කියලා බාරගත්තොත් එයා දිගටම නිදිමතට බෙහෙත් කරන්න කරන්න භාවනාව කැඩෙනවා. එයා තේරුම් අරගන්න ඕනේ අරමුණට සාපේක්ෂව ඒක බුදුම සංසලා හරි ලස්සනට ඇනලයිස් කරලා පෙන්නනවා ඔය නිදිමතට ඉස්සෙල්ලා නිදිමතට වැටෙන්න ඉස්සෙල්ලා හිතේ අරමුණේද කියලා චෙක් කරන්න කියලා නිින්දෙන් අවදි වෙච්ච ගමන් හිත ඉබේම යන්නේ අරමුණටද නන්නත්තර වෙන්නද කියලා කියනවා. ආන එකෙන් පිට ඉන්න කෙනෙකුට නිකන් කැට් ස්කෑන් එකේ මනුස්සයා දාලා ස්ක්‍රීන් එකේ බලලා කියලා වගේ කියත හැකි අරමුණට නිදිමතට යන්න ඉස්සෙල්ලා තමයි අරමුණ දිගේ ගිය ගතියක් මතකයෙන් ගන්න පුළුවන් නම් නිදිමතෙන් අවදි වුණාට පස්සේ හිත ස්වභාවයෙන්ම අරමුණට ගියා නම් ඒක නිදිමතක් නෙවෙයි. ඒක හිත සැඟවි ගැනීමක්, ලීන භාවයටපත් වීමක්, ඒක භාවනාවේ දියුණුවක්. ඒක විරාගය කියලා කියන්නේ. රාග හිත විතරයි අවදි. යමකට උද්දීපන වෙච්ච හිත විතරයි අවදි. ඒකයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇහැට කන්ට නාසයට දිවට එක එක එක එක සංඥා දිටි මේක අවදියෙන් තියානේ. ඒ වගේ තියෙන ඒ වර්ණ ගන්නන ගතිය, රසගුලා ගතිය අඩු වෙනකොට හිතට නිකන් කම්මැලි ගතියක්, හේබාන ගතියක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක් යනවා. ඒක එක හැරෙ ඉන්නේ නැහැ. ඒක ආවට ඒක පාරට හිත නිකන් හැංගි ගන්නවා. ඒකත් සාමාන්‍ය දන්නේ නැති කෙනාට පේන්නේ ඉදිමතක් වශයෙන් තමයි. තීන්ස බනකොට හිතෙන්නේ අරමුණේ ඉඳලා වැටෙනවා කියලා දෙහිතෙන්නේ මේකට නැත්නම් වැටිලා නැගිටිනකොටත් අරමුණට නැගිටිනවා කියලා දෙහිතෙන්නේ නන්නත්තර වෙලා තියෙනවා කියලා දෙහිතෙන්නේ. ඒකනේ එක සරයක් නිදිමත ඉවරලා يعني ඉවර වුණාම මයින්ඩ්ෆුල්නස් තිබුණා. ඒ කියන්නේ නැවත අරමුණට එන්නේ. ඒ ඒක තමයි මේ මේකෙන් කියලා තියෙන නිදිමතක් කියනවා. ඒක නිදිමතක් නෙමෙයි මේ අරමුණක් දිහා බලා හිටපන් කියලා කිව්වට පස්සේ ඉතින් අරමුණ නැතුණාට පස්සේ නිවන් දකින්න අකමැති හිත එක්කෝ අයිය හුස්ම ගන්න යනවා. නැත්තම් සැක කරනවා. එනසම් නැගිටලා යනවා. එනතම නින්දර වටනවා. ඉතින් ඒ නිසා ඒත් නින්දර වටනට වැටෙන්න හැදෙන එක සැරේ වෙන්නේ නැහැ නේද? ක්‍රමයෙන්නේ අරමුණ සිවීමත් එන්නේ. ක්‍රමයෙන් මේ හිත ලීන භාවයටපත් වෙන නිසා ඒකට සූදානමින් යන්නේ. නියම කෙලෙසයිත නිදිමතක් වෙන්න පුළුවන්. නමුත් කලාතුරකින් එනවා නිදිමත නෙවෙයි මේ වෙන්නේ හිත හැංගී ගන්න. මොකද අර අරමුණේ සිද්ධි බහුල ගතිය අඩු වෙනවා. අරමුණේ තියෙන අරමුණු කරන්න පුළුවන් ගතිය ආලම්බන කරන්න පුළුවන් ගතිය අඩු වෙනකොට හිත නිදිමතක මායාවෙන් නිදිමතක මුවාවෙන් හිත පැනලා යන එකක් තියෙනවා. ඒක පැන්නොත් ඉවරයක් කරන්න බෑ. ඒ නිසා ඒක හරියටම කොටු කරගන්න ඕනේ. යන්න ඉස්සලා තිබුණේ අරමුණේද ගිහිල්ලා ආවෙත් අරමුණේද කියලා තපේලා උත්තර දෙන්න ඕනේ. ඒකilla ෆෝමියුලා එකක්. විද්‍යාගණිත මේ ෆෝමියුලා එකක් පෙන්වන අය සති මේ බුදුම ස්වාමීන් වහන්සේලා අපි භාවනා කරගෙන ඉන්නකොට තමයි දන්නවා මේ දෙන්නකන් සතිය කියන්නේ සද්දයක් ඇවිල්ලා නැති වුණා. වේදනාවක් ඇවිල්ලා නැති වුණා. හිතවිල්ලක් ඇවිල්ලා නැති වුණා. එතකොට මොනවාක්වත් නැතුව නිින්දක් ගිහිල්ලා නැති වුණා. ආයසරයක් එන්නේ අරමුණට නම් මේ කරබලයට කෙලෙසට කංකරච්චයට කලිමුත් අරමුණ එන පස්සෙත් අරමුණ එන මැද කෙලේශයක් තියෙන්න බෑ. මැද එකෙන් කෙලෙසි පිළිලා නැහැ. නිසා මෙතෙන් එළියට යන තැනයි ආපහු එන තැනයි ගාඩ් කරන්න. ඒ නැත්නම් ඒක පිළිබඳව ෆුල් විජිලන්ස් ඉන්න ඕනේ. සපේලා උත්තර දෙන්න ඕනේ ඒක. උත්තර දෙන්න පුළුවන් නම් නිදිමතක් නෙවෙයි. ඇත්ත නිදිමතක් නෑ ඒකක්වත් පිළිබඳ පැහැදිලිකමක් නෑ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. එහෙමනම් හිතන්න පුළුවන් නිදිමතක් තමයි කියන්නේ. හැබැයි මේ ඔය කියන தත්තට එන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි සෑහෙන භාවනා දියුණු කරපු කෙනෙක්. ඔය ප්‍රශ්න මත වෙන්නේ. මොකද එයාට ඉඳගෙන ඉන්න පුළුවන් හුඟක් වෙලා. අරමුණ තියත් අරගෙන යන්න පුළුවන්. මොකද අරමුණේ මේ නොදනියන ගතියට එයාගේ තියෙන්නේ द्वේෂයක්. සාතර ගතියක් නෙවෙයි. ඒක වැරදිල්ලක් කියලා හිතාගෙන ඉන්නේ. වැරදිල්ලක් කියලා. ඒකෝට තමයි නිදිමත මාර්ගයෙන් ඔය මේ දීන භාවය එහෙම නැත්නම් කියන චිත්ත සංග වේ ගැනීමෙන් මල්ලෙන් ගහන්න පුළුවන්. ඒක නොවෙන්නේ ඇහ ගහගෙන වෙන්න එකයි තියෙන්නේ. ප්‍රාණාස ඒ වගේ අවස්ථාවක් වුණාද ඉස්සල්ලා ඒ බාහනා කරනකේ කර කර එන ගමන් අස්සේ කෑ ගන්න සද්දයක් එනවාදී සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරපු ගමන් ඊට පස්සේ හිත ඉඳට ගියා කනුනාද කියන එක දන්නේ නැහැ හරියට හිත වෙලාවක් යනවා ගියාට පස්සේ නැවත සිහිත ආවට පස්සේ එතකොටම ආපහු අර සද්දේ තාමත් කනේ තියෙන බව දැනෙනවා. එතෙන්දී ඒක මොකක්ද උනේ කියන එක මම එතන වේරියබල් දෙකක් එක්කනේ කතා කරන්නේ සද්දෙයි නින්දයි අරුණයි. මේක අපි ආධුනිකයට කරන්න වෙන්නේ කො සද්දයකට කැඩෙන වෙලාවක් ගන්න. නැත්නම් මේ කියන විදිහට නින්දකට කැඩෙන වෙලාවක් ගන්න ඕනේ. සිංගල් ෆැක්ටර් එකක් තියෙන එක. එක වේරියබල් එකයි. ඒ කැඩෙන්න ඉස්සලා සහ පස්සේ අරමුණේද හිත තිබුණේ සතියේද හිත තිබුණේ කියන එක සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගික බැලුවොත් නිින්දෙන් පස්සේ හෝ සද්දෙන් පස්සේ නැවත අරමුණට පැමිණෙන ගතිය නැවත gedette හිත එන වෙලාව පිළිබඳ අවදි නම් එයා සුද්ධම උත්කෘෂ්ඨම බලවත් විපස්සනාවක ඉන්න කෙනෙක්. අරමුණක් ආවද කලබල වීම නෙවෙයි කරන්නේ. අරමුණේ පස්සේ හිත රිකව කරන හැටි හරියටම සපෙල උත්තර දෙන්න පුළුවන්. ඇයට මොනවද කියන්නේ? විට්නස් කරන්න. විට්නස් කරන එතන කියන්න පුළුවන්. එතන සුද්ධ කරලා දුන්නනම් ඒ කෙනාට තේරෙනවා ඉඳ ගන්න ඕනේ නැහැ භාවනාවක් කරන්න. ඊට ඕන වෙලාවක් කැඩෙනවා. කැඩෙන එක කෙලෙස් එකයි. දේ කැඩලා ආපහු Taman හිතපු ඉරියව්වට ගන්න පුළුවන් නම් එයා කොහොමදත් නිවනට බොහොම කිට්ටුයි. ඒතකොට කැඩෙන්න කැඩෙන්න එයාට වැඩියෙන් ලකුණු උපේනවා එයා. උච්චර කරනත් එයා දන්නවා අපව ගෙදෙට්ට එන ගමන. නැවත Tamange තිප්පොලට කර්මස්ථානෙට අරමුණට එන පාර විස්තර කරලා දෙන්න පුළුවන් නම් කාට හරි ඒ නැති උත්කෘෂ්ඨ භාවනාව සිද්ධ වෙනවා. ඒක ඒක හුත්තටම කිට්ටු යෝනිසමස්කාරට. ඒක හුත්තටම කිට්ටු සම්මාදිට්ඨියට. ඒක උඟ දෙනෙක් ඔය නිවන් දකින්න උඟාවක් කියලා නෙමෙයි මහත් ධානය කරලා නෙමෙයි. ඕන දෙකට හිත කඩන්න කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපෝ ඉන්නේ බලන්න ආරක්ෂක ස්ථානට දෙන්නේ. ඒ ආරක්ෂක ස්ථානට එනවනම් ඒකට තමයි බයලජ්ජාව කියන්නේ. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒ තමයි සීලය කියන්නේ. අර කියලා දෙන්න ඕනේ එයා දැනගත්ත ගමන් අපව ගෙදර එනවා. ඒක ඉතින් මෙතකල් භාවනා කිරීමෙන් අපිට ලැබෙච්ච උත්කෘෂ්ඨම ඵලය. උගව දෙනකේ කගේ කරන්නේ මොකද හේතුව හිත පිට ගියා කියන පශ්චත්තාපය නිසා මෙව සපෙල කියන්නේ යාට හිතේ පිරිසුදුකමක් නැහැ. ඉතින් හැමදාම වරි එක විතරයි ඉතුරු වෙන්නේ. කොච්චර භාවනා කරත් මගේ හිත පිට යනවා කියලා කේන්ද්‍රිය ගා ඉන්නවා. ඇහුවොත් හිත පිට ගිහලා ආපහු එන පාර කියා ගන්න බෑ මොකද පශ්චත්තාපේ ඉක්මවලා ගිහිල්ලා යාව. පශ්චත්තාපේ වැඩි. පශ්චත්තාප නොවී සිටීම සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කර තිනවා පමාදේන කම්පතිති සති බලං කියලා. පමාදයට වැටුණයි කියලා පශ්චත්තාප නොවෙනවනේ එයාට කියනවා ආපවාවට පස්සේ ඉති උණු තරම වරම භාවනා යනවා. භාවනාවක් නැහැ. ඒක නම් ඒක සතිය නෙමෙයි බලවත් සතිය කියලා කියනවා ඒකට. ඒක තේරුම් කරලා දෙනවා කියන එක උගාක් අමාරු මේ සම්ප්‍රදාය අපි ඕනට වැඩිය බදාගෙන වැඩි. ඒ නිසා අපි හිතවිලියට ද්වේෂය කියලා සලකලා. හතුරෙක් විදිහට සලකලා. වේදනාවට හතුරෙක් විදිහට සලකලා. මේ සද්ද වලට තරකලා. ඉතින් එනකොට ඉව එනකොටම කරප්පන් ඇවිල්ලා අපි යකා වෙලා ඉවරයි. ඉතින් අපිට ඇනලයිස් කරලා කියන්න බෑ. ඊට පස්සේ රිකවර් කරන්න පුළුවන්ද? රිකවර් කරන්නේ කොහොමද? මොකද්ද පාත් එක්ක කියලා කියාගන්න බැරි මොකද? අර ද්වේෂයෙන් අපි ආතුර වෙලා. ඉතින් ඒකට මායයට කරන්න ඕන දේ වෙලා වෙලා ඉවරයි. කෙලස් වලට වෙන්න දේ වෙලා ඉවරයි. ඊයේ ලන්ඩන් බුදුචාරේ ওই ප්‍රශ්නේමයි ඇහුවේ යනකොටම ඇහුවේ දිගටම ওই ප්‍රශ්නේ විතරයි. කවුරක්වත් අහන්න ඉස්සෙල්ලා තුන් හතර දෙනෙක් ওই ප්‍රශ්නේ ඇහුවා. ඒක ඇනලයිස් කරාට පස්සේ ඉතින් ඔක්කොම මුදුම සතුටක්. භාවනා කැඩෙන එක බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක ගැන කතා කරන්නෙත් නෑ, කියන්නෙත් නෑ. රිකවර් කරන එක විතරයි වගේ කියන්නේ. ඒක හරියටම ටෝච් එකක් ගහන පාත් එක බලන් ඉතියා වගේ කියන්න පුළුවන් නම් මොනම කෙලෙසයකටත් උඩ උසන්න බෑ ඒක. කෙලෙස් නොවෙනව නෙවෙයි. ආවට දන්නව හීල් කරගන්න හැටි. එහෙම නැත්නම් රිකවර් කරන්න හැටි දන්නවා. නෑ දැන් අපි හිත පිට ගියා. පිට ගිහිල්ලා අපි නොදැනුවත්ව සිද්ධි මාලාවක හතරවෙනි සිද්ධියට ගිහින් තමයි දැනගන්නේ පිට ගියා කියන්නේ 1 1 3 4 හතරට ගියහම මම දැනගන්න ඒ හතරේ ඉඳලා ආපහු 3 2 1 කියලා හිත කරගෙන ආපහු එන්න උත්සාහ කරන එක හොඳද ඒකට මෙහෙම දෙන්න පුළුවන් විකාර අපි කතා කරන ප්‍රශ්නේ විස්තරයක් මේක MRI ස්කෑන් එකට මිනිස්සු දාලා රිසර්ච් එකේ තියෙන්නේ එයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා පාලත් මේ කන්ට්‍රෝල් ගෲප් එකේ ඔයාලට මියුසික් එකක් දෙනවා. ඒ මියුසික් එක අහන්න දිගටම ඒකේ ඇටෙන්ෂන් එක දීගෙන ඉන්න එක තමයි දෙන ඉන්ස්ට්‍රක්ෂන්. ඊළඟ පාලිත මේ එක මේ මේ මේ එක්ස්පෙරිමන්ට් එක කන්ට්‍රෝල් රූප් එකක් කියනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් ඉන්නේ මියුසික් එකක් දෙනවා. මේක මහපන් කියන්නේ නැහැ. දැන් බලන්න පුළුවන් ඇටෙන්ටිව්ලි මියුසික් එක අහන මනුස්සයගේ බ්‍රේන් එක කොයි ටැක්ටරේ වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කරලා තියෙන රිසර්ච් එහෙම ඉන්න ගමන් මියුසික් එක දෙනවා ලයිට් එකක් වෙන්නවා. දැන් ඒකට දෙකොල්ලකම කැඩෙනවනේ දැන් ඇටෙන්ෂන් එක දීලා තියෙන කියන මියුසික් එකට මේ MRI ස්කෑන් එකේ මනුස්සයා බ්‍රේන් එක ස්කෑන් වෙද්දී ඒක පාට සද්දයක් සද්දට ඇටෙන්ෂන් එක දීගෙන ඉන්නකොට ආලෝකයක් පෙන්වනවා පෙන්වුවාට පස්සේ ආලෝකයේ ඉඳලා ආලෝකයේ බලන තැන ඉඳලා ඒ කියන්නේ විෂුවල් ෆැකල්ටි එකේ ඉඳලා ආයේ සද්දෙට එන්න කොච්චර වෙලා යනවද කියලා බලන එකයි කරලා තියෙන්නේ ඒකෙදි ඒගොල්ලෝ දැකලා තියෙනවා ස්ටේජස් හතරක් එක ඉඳ ගන්නකොටම යෝගාචර දන්න මට මියුසික් එකක් තියෙන මියුසික් එක බලපන් කියලා. ඊට පස්සේ වෙන දේවල් වලට නොයන්න මෙයාගේ තියෙන ශික්ෂණයක්. මම නොකර ඉන්නේ. නමුත් එක පාට බොම්බාඩි එක පාට ලයිට් එකක් එනවා. දැන් මෙයා රෙකග්නයිස් කර ගන්නවා මම something wrong සම්මයා කියලා. something wrong සම්මයා කිව්වට පස්සේ අර කලින් තිබුණු ශික්ෂණය නිසා හිත ආපහු අර තිබුණු තැනට එනවා. හිත ශික්ෂණේ නැත්තම් ආලෝකෙ දිගේම යන්න ඉඩ තියෙනවා. තමයි ආලෝකෙ දිගේ කියලා කොතනද යන තේරෙනවා දැන් මම රෝන් කියලා එනවා. ඒ නිසා ඒගොල්ලෝ ස්ටේජස් හතරක් විස්තර කරනවා. ඒකේ තියෙනවා මේ emotional life of your brain කියලා රිචඩ් ඩේවිඩ්සන්ගේ පොතේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර පිටකේ සඳහන් කරලා තියෙනවා. මහනි ධර්ම සත්‍යවචනාසික දේශනා දෙතවරයි. එක වැරද්ද වැරද්ද බව දැනගන්න එක තමයි පළවෙනි එක. දෙක වැරදි තැන ඉඳලා නිවැරදි තැනට එන එක. අපි මේ දෙවෙනි එකනේ ඉස්සෙල්ලා කතා කරන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ඉවසන්න බෑනේ අපිට. ඉතින් ඒකට කොරස් කටේවත් අත දාගන්න බෑ. ඉතින් ඒ නිසා ද්වේමේ බික්ක වේල තථාගතස්ස දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡයතෝ පස්සත. වැරද්ද වැරද්ද වශයෙන් දැකපයික උඹ හිතලා වෙච්ච එකක් නෙවෙයිනේ. උඹේ දෙයක් නෙවෙයිනේ. චේතනාව උඹේ නෙවෙයිනේ. උඹකට මොකටද මේ කඩු ගහන්නේ? දැන් මං ඉන්නේ වැරදි බව දන්නවනම් හදනවා කියන එකට බ්‍රේන් එකේ මෙකැනිසම් එක තියෙනවා. අරකට කලබල වුණොත් බ්‍රේන් සර්කිට් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මේ එන්න සුමාන දෙකට ඉස්සෙල්ලා අපි විනය සාකච්ඡා කරද්දී ඒකෙදි කියලා තිබුණා මේ භික්ෂුවක් විනයගරුක වෙන්න හදන වෙලාවේදී එයාදී වැරද්දක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකක් හරි නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙච්ච වෙලාවේදී සරදී උත්තානි කරෝති විවරති දේශේති කියලා පද හතරකින් බුදුජානස විස්තර කරනවා. ඒක පාරට යාට මතකයක් වෙනවා මේක මවන්නේකින් විය යුත්තක් නෙවෙයි. something wrong සම්මයට සර්ති. විවරණය කරනවා ඒක ලැජ්ජ වෙන්නේ මේක මම කාටද කියන්න ඕන කියලා හිතනවා. අංගන්න හොඳ නෑ මේක. දැන් මේක වසංගන්න නෙවෙයි. මට ඕනේ මේව පව් කරන්න. නමුත් තාක් සිද්ධ වෙලා තියෙන මේක වසංගන්න දෙයක් නෑ. මොකද මට වෙච්ච එකක් නිසා මම කරුප එකක් නෙවෙයිනේ. ඊට පස්සේ ඒක උත්හානි කරවති. ඒක උස් කරලා දක්වනවා. ඊට පස්සේ කාගේ ළඟ ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ඇති මෙහෙම දෙයක් වුණා. ඒක මම හිතලා කරපු එකක් නෙමෙයි. ඔබතුමාට හෝ ඔබතුමීට එකෙන් බාධා වුණා නම් සමා වෙන්න. එහෙනම් තමයි ඇති වුණා. ඒකට මේ මේ අකුසලෙන් කුසලයක් නෙදෙන් ඇවිල්ලා තියෙන්නේ. ස්කිල්ෆුල්නස් එකන්නේ. වැරදි වෙච්ච එක ලස්සනට විස්තර කරනවා. ලෝකයා කරන්නේ ඒක නෙමෙයි වසංගලා නිකන් ඉන්න එකනේ. සය සරති විවරති ස්ථානි කරෝති දේශේති. ඉතින් භාවනාදී වර්ධින තැන තමයි නිවන තියෙන්නේ. මහාන හරියට හරියට යන මං කියනවා සමාධි කැඳරකම. උන්දට කොට ඒවණක් නැහැ. කොහොනක සීරිනස ගන්නවා. ඒක දෙකක් නෑ මම දන්නවා හොඳටම. එතෙන්ට ගිය කන සීරිනස ගන්න. එතන තාටල් පියෙන් අයි. එයි මගේ සමාධිය කැඩුණා නම් තෝ මරනවා. එච්චරයි මම මේ ඔක්කොම ශේදම් කරලා සීලෙකුත් රැකගෙන දානෙත් දීලා සමාධියක් ගත්තාද මෙන්න මෙයා කනින්න කහින්න පටන් ගන්න විතර. ඉතින් හිතින් මරණ එක තමයි කරන්නේ. ඒ නැත්තම් මැරෙනවා. දුර්ජනසනේ ඌ කහපු දෙයින්. ඔබ බලපන් ආවෝ අතෙන්ට එන්න කොච්චර යනවද කියලා. මේක වෙන තිරසනුට නැහැ කියනවනේ. මෙච්චරයි මනුස්සකම කියන්නේ. වැරදීම මනුස්ස ගතිය සමාධියව දේව ගතියක් කියලා කට කහනවට කිව්ව බොබ්බක් තියෙනවනේ. අපිට වෙලා තියෙන්නේ මගේ වැරද්දට මට සමාධිය ගන්න බැරි නැති. අපි හිතන චීස් කෑල්ල වගේ එක දිගට කුසල් තියෙන්න ඕනේ කිසිම කෑල්ලක් කනම නම් මොකුත් බෑ හැප්පෙන්න ගැට මොකුත් නැතුව සුද්ධෙටම චීස් කෑල්ල වගේ තියෙන්න ඕනේ සතිය කියලා. තියේ. එහෙම හිතනවා එක එක්කත් නිවන් දකින්නේ. එහෙම හිතලා තමයි ඔය බ්‍රාහ්මණ විතර කලින් තටමන මේ නියපොතුංග ලහයක් වගෙනකම් ගෙත් බිම ගෑවෙනකම් භාවනා කෙරුවේ එක දිගටම සතිය පවත්වාන්න එක දිගටම සමාධිය පවත්වාන්න. ඒක අද බෞද්ධයන් අතර විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධයන් අතර කැන්සර් එකක්. කිසිසේත්ම කවදාකවත් කිසි කෙනෙකුට තමන්ගේ විචි භාවනා වැරද්දට සමාව දෙන්න කිසි කෙනෙක් කැමති නැහැ. ඒ නිසා ඒ කෙනෙක්ගේ කවදාකවත් ඒ කෙනෙක් තව කෙනෙක්ගේ වැරද්දකට සමාවක් දෙන්නේ නැහැ. ඒ තනිකර බොරුව කරන්නේ. හිත කියන්නේ කොහොමද චපල දෙයක්. ඒක වංචනිකයි ඒ කියන්නේ. ගන්නව දෙයක් නෑ. නිවන් දැක්කත් බුදුහාමරගේ හිතත් හිතක්. ඒක හිතන්න යන්න බෑ. හැබැයි කවදාකවත් විචාරද ගැන කතා කරන්නේත් නෑ. ඒකට ගෙවදින්නෙත් නෑ. ඒකට අභිරමණය කරන්නේත් නෑ. ඒක හදාගන්න කියන හයියෙන් කතා කරලා කියනවා. මෙච්චර වැරදිලා තියෙද්දිත් මම හරියට දැනගත්ත වැරද්ද වෙලාවේදී මම කලබල කරන්නේ ඒ ආපහු එන ගාපාර හොඳට හදලා මං ගෙට ආවට පස්සේ නාවලා ගෙට ගත්තා. තෝ කොහෙද ගියේ කියලා ගහන්න යන්නේ දැන් අපි ගෙදර එනකොට උටු උණු වතුරක් කරනවා නේද? එතකේ විතර තෝ රත්ත්‍ය අදු ගන්න හදලා මං කොච්චර දුර ගන්න පයින්ද ගන්න. ඉතින් අරු වෙන්නේ රත්ත්‍ය අදු. ඒ අද අහපු ප්‍රශ්න හතරෙම තියෙන ඔන්න එකම ඔන්න ඔය ඔය දුර්ලකම තියෙන. දුර්ලකම නෙවෙයි. මේක කවදාද කඩාගත යුතු තැනක්. කවදාකවත් මේක සුපර් මාකට් එකේ නෙමෙයි මේ මෙතන දෙක මේ මේ පැකට් එක. ඒක කාලම හදාගන්න ඕන. කාලම හදාගන්න ඕනේ අන්තික දෙවන්නේ කෙන හිතන්නත් එපා. මේ කවුරු හරි මට මේක කරලා දෙයි, මට මේක කියලා දෙයි. එහෙනම් ඉතින් තමන් හීන දීන බවටපත් වෙනවා. මේක තමන් ළඟ තියෙන බුදුහාමුදුරුවෝ කියනවා උඹලගේ ඔය හැකියාව තියෙන බලපං. බලන්නේ කොහොමද? වැරදිච්ච තැනදී උතුවට සත්‍යමත්ය. ඔබට පෙනේ වැරද්ද ඉබේම හැදෙනවා. ඒක සමාදම්ය. වැරදි උනේයි කියලා අහන්න යන්න එපා. කවදාවත් ලෝකේ කෙලවරක් කරන්න හම්බෙන්නේ ඕන තරම් වැරදි වෙන්න පුළුවන්. ලෝකේ කියන්නේ වැරද්දක් කියලා හිතාගන්න. ජීවිතේ කියන්නේ වැරද්දක්. අපි අසුර කරන ඔක්කොම කෙලෙස්. අපි අසුර කරන ඔක්කොම දුස්සීලය. කිසිම කෙනෙක් නෑ බුත්සීලෝයි බෞද්ධයන්. මම කියනවාම යුද්ධතරන් නැති කුසේ මේ දුන්නෙන් විහිදියේ නීතල ඉවසගෙන ඉන්නවා. මොකද මම අසුර කරන ඔක්කොම දුස්සීලයි. ඉමිසුගේ බලාපොරොත්තු වෙනවානේ. ඊතලේ තියෙන වෙන ඩෝඩි කොලන් ගෙනලා ලැංගිය අතුල්ලනවා. ඒගොල්ලෝ අපිට නෑ ඊතලේ විදිහට තමයි කරන්නේ. අපි ඒ නිසා බලාපොරොත්තු වෙන වැඩි ලෝකයා ගැන. ඒ වගේම අපිට ඒක හීල් කරගන්න පුළුවන් ඒ හීලින් කැපැසිටි එක ගැන බලාපොරොත්තු අඩුයි. ඒ ඒක අනිත් පැත්තට වෙද්දී අවශ්‍යයට ආර්යයන් වහන්සේ කියලා කියනවා. වැරදුනට එයා ගණන් ගන්න. හරියන්න හරි ගැස ගන්න පුළුවන් ප්‍රමාණය ගැන හිතනද හිතනද එයා අර කෘතඥයන් අතර විශේෂයක් කැපිලා පේන්න පටන් ගන්නවා. කවදාකවත් නැහැ වෙච්ච දේවල් ගැන නඩු කියකයි ඉන්නේ. ඊගාට කලියුත්ත බලන්න හීලින් නැත්නම් රිකවරි ප්‍රොසෙස් එක කියවන්නේ. Yeah. Um, this um, Vedana, does that um, come before Sanya? That was the uh, um, thought. Sanya Vedana, two, two uh, mental factors, which one comes first? Hmm. I mean, um, I don't know, uh, I think thought, Vedana comes before Sanya, but some uh, somewhere I read um, it's the other way around. So what's the, um, I understand Buddha when something all of a sudden happens for the first time, Vedana and Sanya. But when you are expecting, you are expecting with the Sanya, accordingly Vedana comes. Your mind is filtering through the Sanya. So at that time, uh, you are, you are fanatic at that time. You are expecting something, so Sanya first, and accordingly filtered Vedana only come. Others are being rejected. When something happens all of a sudden, then Vedana and then Sanya, it is a normal process. but with the twisted mind or expectation or, or, or determination, then uh, sanya take the upper hand, you get the filtered vedana only. Others are being rejected. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරනකොට ඔසවනවා ගෙනියනවා තබනවා කියලා මෙනෙහි කිරීම කරනවා හැබැයි මට ජටපද දැනෙන ස්පර්ශය මම නොසලකා හරීමක් කරනවා කියන්නේ. ඒ මම මෙනෙහි කිරීම ප්‍රමුඛතාවය නිසා ස්පර්ශ කිරීම ගැන ඉච්ඡා තැකීමක් කරන්නේ නැහැ. සක්මන් භාවනාවේ ලෙසද කළ යුත්තේ නැත්නම් ඒ ස්පර්ශයට වඩා වැඩි ප්‍රමුඛතාවයක් දීලා ඒකට සිය පවත්වාගත යුතුද? ඒකට මොකද්ද වේදනාව ඔසවනා කියලා ඔසවනා කියලා මෙනෙහි කරන්නේ කොතන ඉඳලා කොතෙන්ද? ආදී ඔසවනකොට පොළවෙන් උඩට ගන්නකොට හරියටම නිශ්චිතවම නෙමෙයි ස්වාමීන් වහන්සේ. නමුත් ඒ කියන්නේ වැටහීමක් තියෙනවානේ පාදයේ ඔසවනවා කියලා එතනදී ඒ වැටහීම ස්පර්ශයක්. මේ ඒ නිසා ස්පර්ශය බලන්නේ නැතුව මං ඔසවන යවනවා තබන මෙනෙහි කිරීම විතරක් කරනවා කියන එක ප්‍රායෝගික නැහැ. කොහොමද කොහොමද ලේබල් කරන්නේ? මොකක්ද ලේබල් කරන්නේ? එක්ස්පීරියන්ස් එකක් නේ ලේබල් කරන්නේ. අත්දැකීමක් විඳීමක් නේ ලේබල් කරන්නේ. ඒ විදිහව නැතුව ලේබල් කරනවා කිව්වත් එහෙම නිකන් මෙනේ කිරීමක් විතරක් කරනවා ඉඳගෙන ඉඳද්දිත් මෙනේ කරන්න පුළුවන්. ඉඳගෙන ඉඳද්දිත් මෙනේ කරතයි. ඉතින් මේක මේක ප්‍රැක්ටිකල්නේ. ඔසෝන විලාන්නේ ඔසෝන කියලා මෙනේ කරන්නේ. එතකොට ඒ කියන්නේ ෆීල් එකක් ඇතුවනේ. ටච් එකක් ඇතුවනේ. ඒ ටච් එකයි වැදගත් දෙය. ලේබල් එකේ අණුව ගන්න එක. ලේබල් එක ඉස්සෙල්ලා කරලා මේ ඒක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ගන්න ටච් එක නැතුව යනවනම් ඒක මනෝ විකාරයක්. මනෝමූලික භාවනාවක්. ඒකේ හරිම වෙහෙසයි. ටෙන්ෂන් එකක් එනවා. ඔළුව නිකන් දීර්ඝ මිරික වගේ වෙහෙසකටපත් වෙනවා. ඒ කියන්නේ card before the horse යන්නේ. මෙනේ කිරීමක් ඉස්සලා යනවා මෙනේ කිරීම justify වෙන්නේ නැහැ. මොකෙන්ද justify වෙන්නේ? ඒක බෑ. ඉස්සලා justification එකෙන් උඩ වේදනාවෙන් ඒකට label එක දාන පොතට පස්සේ කරනවා. ඒක තමයි අනායාසයෙන් භාවනා කරනවා කියලා කියන්නේ. වෙලාවක් යනවා gediy පිටිම භාවනා යනවා. ඔසෝනවල මොනවක්වත් තේරෙන්නේ නැහැ. මම ඉඳගෙන වෙන බව දන්නේ. හිතගෙන නෙවෙන බව දන්නවා. නිින්ද ගිල නැති බව දන්නවා. එසවීම වෙනතම ඔක්කොම චක්‍රාකාරව සිද්ධ වෙනවා. ආතගෙන මෙතෙන් කඩන්න බෑ. ඔක්කොම රවුම යනවා. ඒකට තියෙන බොහොම ලස්සන කිසි ටෙන්ෂන් එකක් නැහැ. බලාගෙන ඉන්න පුළුවන්. ඒකට එයාට අහන්න ඕන කොච්චර වේගෙන් යන්න ඕනද? මොකද්ද බලන්න ඕන? මොකක්වත් ඕන. එයා දන්නවා gediya පිටිම වාහනව යනවා. එතෙන් යන්න ඒ ඒ තෝරගත්ත සක්මන්ම ලියුම බොහෝ වෙලා භාවනා කරලා සබකෝල නැතුව සීසන් වෙන්නේ. ඒක තමයි අනායාසයෙන් වෙන්න පටන් ගන්නේ. මුල්ලාදීදී ඔය වගේ කරලා තමයි අපි මේ යන්ත මේ ආනාපානට මේ සක්මණේ හිත බඳගන්න. වෙනකතර පස්සේ යාට කරගෙන යන්න දෙන්න ඕනේ අනායාසයෙන් වෙන්න ඇරලා දේශ බලා සිටීම. දැන් පැත්තකටලා බලා ඉන්න වගේ කරන්න. ඒක තමයි ටෙන්ෂන් එකයි වෙන්න පටන් ගන්න. ආදරණීය මම උදේ වරුවටම භාවනා කරද්දී මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී මම හිතුවේ නෑ මෙතන මේ ඉඳගෙන හුස්ම ගන්නවා කියලා ඒ ඩයි භාගයක් විතර යනකොට ඔළුව නිකන් ලොකු බරක් වගේ දැනෙන ඔළුව කැක්කමක් වගේ හැදෙන්න ගත්ත මම ආයාසයක් කරේ නෑ පළවෙනි භාගයට. නමුත් ඊට පස්සේ අමාරු නම් මට අර ඔළුවේ තියෙන තද ගැතිය එනහන්න ඒකට කන්සන්ට්‍රේට් ඒ වෙලාවට ඒ තද ගතිය බලන්න. තියෙන අසහන ගතිය. මොකද ඒක හරි ප්‍රොමිනන්ට් මේ වෙලාවේ. ඉතින් එතකොට මේ ඒ තියෙද්දි තවදුරටත් ආස්වාස් ප්‍රසවාසයේ හෝ ඉඳගෙන ඉරියව බලන්න ගියොත් හරිම ට්විස්ට් එකක් මනසට. දැන් තමයි තේරුම් ගන්න තියෙනවා දැන් මේ මේ ඉසේකක්ම කියන්නේ හිතින් හිතාගත් එකක් නෙවෙයිනේ. මනෝ විකාරයක් නෙවෙයිනේ. මුන්ටම දැනෙන දේ ත්‍රොබින්. ඒක දිහා හොඳට බලද්දී ඉසේකක්ම තියෙනවා. ඉසේකක්ම දිහා බලන හිටියන ඒකට අර ටික අමතක කරන්න බැරි නම් ඉසේකක්ම තව තව වැඩි වෙනවා. ඉසේකක්ම නම් ඉස්සරහට ඇවිල්ලා තියෙන ප්‍රධානම උත්සාහ ඒකක්ම තියා හොඳට බලන්න එකයි තියෙන්නේ. ඉසේකක් කොහොම කාවට පස්සේ මම කොහොමද පෙලෙන්නේ? කොහොමද තැවෙන්නේ? කොහොමද මට ඒක දෙවිලි තැවිලි ඇති කරන හැටි? ඉතින් ඒක ඇත්තටම අරමුණට වැඩිය දුක්ඛ සත්‍යෙට කිට්ටුයි. දුක කියලනක මේ දැන් ගොජ දාන දුකක් මෙතන තියෙන්නේ. හිතාගත් එකක් නෙවෙයි. දැන් අරමුණක තියෙන ආස්වාස් ප්‍රසආසයේ තියෙන අරමුණේ දුක සංස්කාර මේ මේ මනසින් බුදුරජාණන් කිය ධර්මයේ කියුණ සතර ඉච්ච දුකක් නැත්තම් හුස්ම ගැන දුකක් නෙවෙයි අපිට. බුදුරජාණන් කියන එකක් දුකක් කියන. නමුත් මේ ඉතිකක්කම කියන එක නම් බුදුහමර කියන්නේ නැහැ. හොඳටම තේරෙන නිසා එකයි තියෙන්නේ. ඒ රූප ධර්මයේ වැත්තක තියලා මේ නාම ධර්මයේ ගන්නවා ආරමුණු කරන්න. ඒකට ප්‍රමුඛතාවය දීලා හොඳට බලා ඉන්නවා. නෑ බෑ කියන්න බැරුව වේදනාවක් තියෙනවා. හොඳට වේදනාව දිහා බලා ඉන්නවා. එකම දෙයයි එතන මේ වග වෙන්න තියෙන්නේ සාමාන්‍යේන ඔතෙන් ද්වේෂය. ඒ වේදනාව අයින් කරන්න. අයින් කරන්න ඉතලා බැලුවොත් නම් යකා යකා දෙගුණ වෙනවා. වේදනාව ආවම මම පෙළෙන හැටි බලන්න. දැවෙන හැටි, තැවෙන හැටි, ඉසිකක්ම ආවට පස්සේ, දත් එකක්ම ආවට පස්සේ තමයි ඒක ඉන්ෆ්ලික්ටිං එහෙම නැත්නම් ඒක ඇවිල්ලා මේ ටෝචරින්, බර්නින්, දැවෙනවා, තැවෙනවා. අන්න ඒක දිහා බලාගෙන ඉඳි කියොත් ප්‍රත්‍යක්ෂයක් කවුරුත් මේ මේ මවාපාපේ ගන්න නෙවෙයි. එතකොට බලන්න පුළුවන් මේකට මොන හේතුවක් නිසා ඇවිල්ලා තියෙනවද. එන්නේ ට්විස්ට් එකක් නිසා තමයි. ඒක වෙනම කතාවක්. නමුත් ආවට පස්සේ වටපිට බලන්න එපා. ආපු ඒ දුෂ්කරතාවයේ අරමුණු කරනවා කියලා මේක කියන්නේ. දැන් අපි පැය කමාරක් අරගෙන තියෙනවා. අපි කමාරට පටන් ගත්ත දැන් වෙලාව 3යි. කියනවා අපි 3 ඉඳලා පැය භාගයක් කරගන්නවා වෝකින් මෙඩිටේෂන් එකට නේ. ඒවා 3:30ට අපි නැවත එකතු වෙනවා මෙතන. පරියන්ක භාවනාවක් සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.